අවසරයි කරුකටයුතු ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ පුරුදු පරිදි අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු සභාවෙන් වෙන ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් අපි ඊට ප්‍රස්තාව ලැබෙන විදියට ඒකට සාදර වෙන බව මතක් කරමු ලියනගේ මහත්තයා ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිය. අවසරයි ස්වාමීන් වහන්සේ. ගරු ස්වාමින් වහන්සේ දෙපා නම දෙමි අවසරයි. අරමුණ ගෙවි ගොස් ඇති බැවින් මම කය දෙස බලා සිටියෙමි. ආස්වාස් ප්‍රසආස සිහින් නිරක්මෙන් ඉඳ හිට මතුවිය. දවල් දාණයට පෙර පරයන්කේ පැය එකමාරක පමණ කාලයක අත්දැකීම මෙලෙස ලියා දක්වමි. නාසය ළඟ පෙරලෙන ගල් රෝලක් මෙන් කරකැවෙමින් බඩපපුව පෙනහැලි අතරින් තද වී එන වාතය අවකාශයට මුදා හැරියා. හැම විටම ප්‍රස්වාසයේ පමණයි සිදු වුණේ. හිස මුහුණ පපුව තද වෙන බවක් දැනුණා. මට දරාගන්න බැරි තරම් දැඩි වෙහසක් දැනුණා. එක්වරම ඒ තද කිරීම දරාගන්න බැරිව තද හුස්මක් වැටුණා. නැවතත් මේ ක්‍රියාව හතර වරක් සිදු වුණා. මේ අත්දැකීම් පිළිබඳ ඔබ වහන්සේගේ අදහස් ඉදිරියපත අපේක්ෂා කරමි. ඔබ වහන්සේට උතුම් ත්‍රිවිධ රත්නේ පීඨාදා පීඨ ආරක්ෂාව ලැබේවා. මේකෙතර වෙහෙස දරතය එහෙම නැත්නම් පරිලාහ දරත ගැන සඳහන් කරනවා තාමත් තමන් ඒක බලන්නේ කටේ, බඩේ, නාසයේ, දිවේ ආදි වශයෙන් බරගතියක් වගේ දකින්න කොයි වෙලාවක හරි දැන් ගොඩාක් තිබුණේ කිව්ව බොහොම පොඩ්ඩයි සතහන් කරලා තියෙන්නේ මට හිතන විදිහට. ඒකත් තාම දකින්නේ පපුවේ හිසේ නලලේ ආදි වශයෙන් අන්න ඒකත් අයින් කරලා ඒ තමයි තම නොදැරිය හැකි මට්ටමක තියන වෙන්න පුළුවන් මේ තද ගතිය බර ගතිය දරත ගතිය දරත භාවයේ බලන්න පටන් අරගත්තොත් මම යා පැත්තකට ගිහිල්ලා තද බව දකි. තාම දකින්නේ මම යගේ ඔළුවේ මම යගේ බඩේ මම යාගේ papuwe කියලා. එහෙම තමයි මේ කතාව එන්නේ. එහෙම තමයි. ඔය පුළුවන් ද බලන්න ඒ දේ එනකොට තද ගතිය තද බව විතරක් බලාගෙන ඉන්න. ඒතර තමයි පුළුවන් වෙයි ඒ තද බව තියෙනවා. නැත්නම් මගේ කියා ගන්න නම් ඇහැ කට කරන බඩ දාන්න වෙනවා. මගේ නොකිය බලන්නම් තද බව තද ගතිය තද ස්වභාවය කියලා බලන්න නම් මේක ඒ වෙලාවට මගේ කැලී ටික අයින් කරන එක කායට සම්බන්ධ වෙලා තියෙන ගතිය අයින් කරන එක ශිල්පයක්. ඒක යෝනිසමනස් කාට වටනවා. කටබඩ දැම්ම ගමන් අයෝනිසමනස් කාට වටනවා. ඉතින් මේ කවුරු තීන්දුව කරනවද දන්නේ නැහැ. කර්ම ගෙවිච්ච දවසට තීන්දුව වෙනවා. තමන්ගේ ශිල්පඥානෙ මතුවෙච්ච දවසට තීන්දුව වෙනවා. මිච්ඡා දිට්ඨි වෙන සම්මා දිට්ඨි මතුවෙච්ච දවසේ තීන්දුව උනාට පස්සේ ඔය කතාව සම්පූර්ණයෙන්ම වෙනස්. ඒක වෙනකොට නිකන් හරියට බුදුජානනාංශ ඉන්ද්‍රජාලයක් කෙරුවා වගේ නැත්තම් මොකද වුනේ කියලා හිතා ගන්න බැරි තරම් වෙනසක් වෙනවා. කොයි වෙලාවෙ මේක වෙයිද දන්නේ නැහැ. නැවත ඒකට ආසන්න බව පේනවා. මේකට අනුග්‍රහකරනද ඒන භාව ස්වභාව ගතිවලට මම මාගේ කියන්නේ නැතුව නැත්තම් මගේ කට බඩ නාදේ දිව කියන කැලියට සම්බන්ධ කරන්නේ නැතුව ඒ භාව වශයෙන් දැකපු ගමන් ඒවට අපිට නපුරුකම් කරන්න බැරුව යනවා. අපිට රිදවන්න බැරුව යනවා. නොතැවරෙන ගතියකටපත් වෙනවා. ඉතින් ඒක ඒව දිහා මම මාගේ හැඟීමෙන් බැලීමක් මානසික විද්‍යාවෙන් බලනකොට මේ තද කමට තියෙන කෑදරකමක් තියෙනවා. මේ නොත නොදරිය හැකි ගතිය තියෙන කෑදරකමට සෑඩිස්ටික් නැත්නම් මැසචිස්ට් මානසික තත්වය කියලා කියනවා අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ द्वේෂයට කැමති හිට්ලර් වගේ. කාට හරි වද වෙනවා දකින්න කැමතියි. කරදර වෙනවා දකින්න කැමතියි. ඒ නිසා අපිට ස්පාසු වෙච්ච වෙලා ගැන කතා කරන්නේ අපි කතා කරන්නේ කරදර ගැන විතරයි. පත්‍රයේ හරිතයන්ට විශාල වශයෙන් පියා තමගේ දූෂණය කරලා අහුවෙලා මෙන්න ගෙනත් තියනවා කියලා බැලුවොත් කොච්චර පත්‍ර විකුණනවද කියලා බලන්න. එහෙනම් පුතා තමගේ අම්මව දූෂණය කරපු කතාවක් පුළුවන් නම් පත්‍රේ මුල් පිටුවේ දාන්න ඔක්කොම පත්‍ර විකිනවා. ඒ කියන්නේ අපි හරි කැමතියි ඒ වගේ කුණු හරප වලට. ඒ නිසා පත්‍ර විකුණන්න ඕන කට්ටිය ඔය ඔය කැත කැත වැඩ කරනවා. කරලා පත්‍රේ දාන්න. ඒ තරම පත්‍ර විකිනෙන්නේ. ලියලා තියෙන නවකතා වලින් කොච්චරක් ශෝකාන්තද කියලා බලන්න. හදලා තියෙන චිත්‍රපට වලින් කොච්චරක් ශෝකාන්තද කියලා බලන්න. මේක තමයි අපේ ආසාව. අපි සාහිත්‍ය කියලා මේක කරන්නේ. ඒ නිසා මේ එන දුක, එන කරදර ඇඟේ දාගන්න. මගේ කනට ආවේ මගේ කටට ආයි ඇත්ත තමයි ඒක මේ දුකක් අහසේ තියෙන්න බෑ. සරුවචනසිකන මේක මම නැතුව මගේ නැතුව මගේ ආත්මය කරගන්න නැතුව මේක දිහා බැලීමේ ක්‍රමයක් තියෙනවා. ඒක ආර්යයන් වහන්සේලා දන්නවා. හැබැයි පෘථජ්ජනයට පුහුණු කරන්න පුළුවන්. ඒ පුහුණුව සඳහා භාවනාවේ අනික් ගුණ ඔක්කොම වඩා ගන්න ඕනේ. වඩාගෙන තියෙද්දී බා නොයයි කියලා හිතන්න එපා. අපි නොහිතන විදිහේ අසුචි වැඩ සිද්ධ වෙනවා. අපි නොහිතන විදිහේ හරිය අසාධාරණ දේවල් සිද්ධ වෙනවා. ඒක උනේ නැත්නම් අපි පරීක්ෂා කරන්න බෑනේ. උනාට පස්සේ මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියන මිනිස්සෙක් සමාජය දිහා බලන හැටි, පවුල දිහා බලන හැටි, ආගම දිහා බලන හැටි, ජාතිය දිහා බලන හැටි සම්පූර්ණයෙන්ම වෙනස්. ඒකට ඒ ජාතිය කැමති නැහැ බලනවාද? ආගම කැමතිත් නැහැ. පවුලේ කැමතිත් නැහැ. නෑදෑයෝ කැමතිත් නැහැ. දන්න කෙනෙක් එක්කක් කැමති නැහැ. මේ සේරම යමියෝ. මේ සේරම අපක අපායට ඇදින අපි අදින යම දූතයෝ වගේ. ඒගොල්ලෝ විතරයි කැමති. අපි නන්නාඳුන කෙනා අපි ඔය හිතුවත් එකයි නැතත් එකයි. අපි නන්නාඳුන කෙනෙක් අපි මොන විදිහට මේ වේදනාව දිහා බැලුවද කියලා ගණන් ගන්න. ගණන් ගන්න කිට්ටුවෙන් ඉන්න කට්ටිය. ඉතින් ඒ නිසා ඒගොල්ලත් එක්ක මේ ගමන යන්න බෑ. ගිය ගමන් ඒගොල්ලෝ කියන්නේ නෑ නෑ ඉසිකක්මක් ආව නම් ඔතන සමාල්ලාට මුලේ ඇතුලේ ටියුමර් එකක් බොහේ හැදෙනක් දන්නේ ඉක්මනටම බෙහෙත් ගන්න යන්න ඕම් බලන්න ඉන්න එපා. පපුවේ ආවනම් හදවතේ හිලක් හරි දෙන්න ඉඩ තියෙනවා. අනේ ඉක්මනට ගිහිල්ලා බෙහෙත් ගන්න. මුගුරේ ආවනම් තයිරොයිඩ් ග්ලෑන්ඩ් එක දන්නේත් නැහැ. දෙල්ලමක් නෙවෙයි දැම්ම බෙහෙත් ගත්තේ නැත්නම් එහෙම වහු වෙලා බැනුම් අහන්නත් වෙනවා. අර මනුස්සයාට නැති පිස්සුවක් ඇද්දලා දාන. ඒ ඔය මොන කොල්ලම තියවත් මැරෙනවා. භාවනා කරත් මැරෙනවා. නැතත් මැරෙනවා. මෙන්න මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි ලෙඩේ ආන ඒක ඔය උන්ද බලාගත්තා. බෑරිකම නටියක් ඇන්තර ගෑනවා. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ වගේ ඒක මගේ කියාගත්තට පස්සේ ඒක නොදැරිය හැකි මට්ටමට හිත වැටෙනවා. ආත්ම ශක්තිය සම්පූර්ණ කඩාන වැටෙනවා. ඔయిత වැඩිය 1000ක් විඳලා ඇති වෙන දේවල් වලට ගෙදරි ගාලවත් නැහැ. භාවනා කරනකොට මේ ඇහැට කුණක් වැටෙනවා වගේ පොඩි දේත් පවා රිදෙන්න පටන් ගන්නවා. ඒසර අපි බරපතල චෝදනා කරනවා හරියට දුකක් කවදාකවත් විඳපු නැති කෙනෙක් තොත්ත බබාලා වගේ. පිස්සු. කාන්තාවක් දරුවෙක් ප්‍රසූත කරනකොට විඳින දුක කොච්චරද? එතකොට ඔය ඉතකක්ම විතර දෙන්නේ. කවදාකවත් කිඳිරි ගන්නෙත් නැහැ පිරිමින් දැයින්. ලැජ්ජයි. කීනෝ පිරිමින්ට කියන්නත් එපයි. මේ භාවනා කරන්න ගියාම මැස්සෙක් යවුව දෙන චෝදනා. ඉසිකක්මක් ආවොත්, බඩේකක්මක් ආවොත්, ඒක මට්ටම් කරගෙන යන්න ඕන වලකොඩලි සමතලා කරගෙන ඒකට බුදුහාමුදුරු දීලා තියෙන්නේ. උපදෙස් දෙන්න කියනවා මේක මම නෙවෙයි, මගේ නෙවෙයි කියලා අර ශරීරාංග අයින් කරලා භාව ගති ලකුණු, ස්වභාව ගති ලකුණු නැත්නම් ගති වශයෙන් බලන්න කියලා. ඒකට පුදුම පළල් මනසක් එනවා. පුදුම ආර්ය මනසක් එනවා. ඒතර පේනවා මේකට පුරුදු කළොත් කළ හැකි කියලා. කළ හැකි රෝග මම එතරම් ප්‍රතිඵල තියෙනවා. ඒ නිසා මේක මම ඉල්ලා හිටනවා මේ එනකොට මේ වගේ දුක් ඉල්ලන්න එපා දුක් එන්න කියලා ආවට පස්සේ බලන්න මේක මේ ශරීරයට අයිති එකක් ශරීරයක බලාගනි මම ශරීරය කියන්නත් එපා මම දුක කියන්නත් එපා මම කට කියන්නත් එපා බඩ කියන්නත් එපා මම නිරීක්ෂකෙක් විතරයි කියනකොට එයාට යෝගාවචරයේ විපස්සකෙක් කියලා කියනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ මා සක්මනට පිවිස කයේ සිට පිවිස කයේ සිත පිහිටුවා සක්මන ඇරඹීමි. දකුණ වම යනුවෙන් මෙනෙහි කරමින් පා පියමන් කළෙමි. සක්මනේ වැලිවල මෘදු බව පායට දැනේ. සීතල බව ඒ සමග එක් වෙයි. වට 10ක් 15ක් පමණ සක්මන් පියමන් කරද්දී චේතනාවකින් තොරව පායසවන තැබෙන බවක් දැනිනි. දකුණ වම මෙනෙහි කිරීමද අමතකව ඇත. සක්මන මල් ඇතිරිල්ලක් මෙනි. වට සක්මනේ යෙදෙන්නේෝද ඡායාවක් පමණි. සක්මනේ සීමාවට පැමිණීමත් සමග අර ඊට සඳහන් කළ සුවය අඩපණ විය. කයේ අනිත්‍ය මෙනෙහි කරමින් ආපසු හැරුණෙමි. නැවතත් සක්මනේ දකුණ වම සිතමින් මද දුරක් යද්දී ප්‍රථමයෙන් සඳහන් කළ ස්වභාවයට ළඟා විය. ඉක්මන් සුවදායක ලෙසින් පා ඔසවෙයි තැබෙයි. මේ ආයුරින් සක්මනේ සෑහෙන වේලාවක් වරාංගතල විනාඩි 45ක් පමණ පියමන් කර සිතේ ඇති වුණ සුවයත් සමගින් වරාංගතල පස්සද්ධිය පර්යංකයට ගියෙමි. කයේ ස්වභාවය පිළිබඳ මෙනෙහි කර ආනාපානයට ආරම්භයක් ගතිමි. වට 10ක් 15ක් ආනාපානයේ සිත එකඟව පවතී. ආශ්වාසයේ සීතලත් ප්‍රශ්වාසයේ උණුසුමත් මෙනෙහි කළෙමි. සිත විසිරුණි. මූල කර්මස්ථානයේ මෙනෙහි කර සිතට ආරාධනා කරගෙන විත් නැවත තැන්පත් කර ආනාපානයේ යෙදිමි. මුල් අවස්ථාවට වඩා වැඩි වේලාවක් ආනාපානයේ යෙදුණු අතර යලිත් සිත විසිරිනි. අනාගත විතක්ක ਵਿਚාර සමුදායක් හා එක්ව ඇත. ආපසු සිත එකඟ වන බවක් නැත. යලිත් ඇරයුම් කර ආනාපානට ගෙනවිත් භාවනාව ආරම්භීමි. මේ ආකාරයෙන් පැයකමාරක් පමණ ආනාපාන යෙදුනිමි. සිත විසිරෙයි මෙනෙහි කර අරමුණට ගෙනවිත් භාවනාව යෙදෙමි. මේ අයුරින් ආනාපාන සිදු වූයේ. ස්වාමීන් වහන්සේ මේ ස්වභාවය ආනාපානය හා ආවේයිද? ඔබ වහන්සේට උතුම් තිසරණේ පිහිටයි. මේ ස්වභාවය ආනාපානයේ ආවේයිද? මේ ස්වභාවය ආනාපානය හා හාවෙයි හාවෙයිද ආනාපානයත් එක්ක මේ ස්වභාවයක් ඇත්තනම සතිය තියෙනකොට නම් තේරෙනවා අවිස්සන ගතිය සහ තැම්පත් වෙන ගතිය අරමුණට එන ගතිය සහ පිටපයින් ගතිය ඉතින් ඒක තමයි මේ ඕනම දෙයක තියෙන द्वේතාවය මේ දෙකේදීම නොසලින ගතියක් එනකන් මේක හේම කරන්න ඕන මේක ආම්බම් කරගන්න ඕන මේ කීකරු කරගන්න ඕනේ හිත පිට ගියත් ගිය අරමුණ දන්නවනම් ඒක සතියයි නැවත ඕනේ අරමුණට ගණ්ඩත් පුළුවන් ගත්තා ඒත් සතිය මේ දෙකේදීම නොසලෙන මනසක් ආපු දවසට කියන්න දෙයක් නැහැ විශේෂයෙන් මේකේ. ඇයි පිට යන්නේ කියලා අහන්න දෙයක්වත් නැහැ. ඇයි කියනකොට ඇතුළට එන්නේ කියලා අහන්න දෙයක්වත් නැහැ. ඒ නිසා භාවනාව වඩන්න ඕනේ. හිත පිට ගියත් සතිය තියෙනවා. ආභාවන අරමුණේ හිටිය සතිය තියෙනවා. මේට විකල්පයක් වශයෙන් තිබුණා කිසිම අරමුණක් නැතුව සතිය තියෙනවා. ආන මේ ඔක්කොටම සම හිත එනකන් මේ අල්ලාගත්ත පාර දිගේම දිගට භවනා කරගෙන කරගෙන යන්න ඕනේ නොකරන්න තියෙන අමාරුව සැකයක් තියෙනවා මේක හරිද වැරදිද කියලා. ඉතින් ඒක නිසා තමයි අහන්නේ ප්‍රශ්න මට තේරෙනවා. නමුත් ඔව් කිව්වත් නැහැ කිව්වත් ඒක සැකේ දුරු වෙන්නේ නැහැ. නමුත් නැවත නැවත කරන්න බාධාවක් නැත්තම් ලැබෙන උත්තරේ ගැන පොරොත්තු වෙන්න එපා. දිගට කරගෙන යන්න. මොකද අපිට මේ විදියට මූල කර්මත්තාන හිත දාගෙන නැත්නම් මේ විදියට සතියෙන් යුක්තව ජීවිතේ දිහා බලාගෙන ඉන්න හැමදාම ලැබෙන්නේ නැහැ. හැමදාම නත්තල් නැහැ. ආපු වෙලාවේදී නැවත නැවත නැවත නැතත් නැත්නම් අඛණ්ඩව නැත්නම් ඊටන් නිතිපතා මේ භාවනාව කරගෙන යන්න බාධාවක් නැත්නම් ප්‍රශ්න ඇහුවට කමක් නැහැ. උත්තර නැතුණත් කමක් නැහැ. ඒ බවට වග බලා ගන්න ඒක අපි ශාසනයට කරන අනුග්‍රහයක්, භාවනාට කරන අනුග්‍රහයක්. ඒක යෝගාවචරයේ තනිකර ස්වච්ඡන්දේ තියෙන්නේ. නැවත නැවතත් මේකට ඉන්න දෙනකොට Tamanට මේ තැකය දෙවැන්නේ සම්බන්ධතාවයක් නැතුව දුර වෙන බව නම් කල්ැතුව කියන්න පුළුවන්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මම දැන් මෙතන සිතන විටම කම්පන චංචල මතුවිය. ආස්වාස මතුවී ගෙවි ගියේය. නැවත කම්පන චංචලද මතුවිය. උදකලාවක් ඇතිවිය. මේ අවස්ථාවේ ස්තර කීපයක් හඳුනාගත හැකි විය. පළවෙනි ස්තරයේ ශබ්ද වේදනා ඇත, මනාප අමනාප ඇත. දෙවෙනි ස්තරයේ ශබ්ද වේදනා ඇත, ප්‍රතිචාර අවමය. හරියට වේදනා සටනක ඖෂධයක් විඳීමෙන් පසු සේය. ආයත් කියන්නේ හරියට වේදනා සමනක වේදනා සමන ඖෂධයක් විඳීමෙන් පසුසේ වේදනා සමනක ඖෂධයක් යෙදීමෙන් පසුය. කියන්නේ වේදනානාශක නෑ කියන්නේ ඇනස්තීෂියා දුන්නා වගේ. තුන ඊළඟ අවස්ථාව හිරිවැටි ඇති බවක් දැනේ. ශබ්ද අවමය. මේ අවස්ථා වමෙන් දකුණට මාර වෙමින් දැනේ. වම් පාය හිරිවැටෙන විට දකුණ සාමාන්‍ය වේ. සෑම අවස්ථාවකම පසු හිස පහතට කඩා වැටේ. එක් අවස්ථාවකදී ඉබේම වාඩි වී සිටි බංකුවෙන් ක්‍රමෙන් පහළ ලිස්සා බිම වාඩි විනි. කය පොළව දිගේ වැగిරි යන්නාසේ දැනුනි. කය පහළට බර වී බිම පෙරලී යන්නට තරම් දැනෙන විට අනෙක් අය කලබල වේ යයි සිතා සෙමින් එතනින් ඉවත්ව ඇඳ වෙත විත් වාඩි වී බලා සිටීමි. කය සෙමින් ඇඳ මත පතිත විය. මෙට්ටේ තුල ගිලී යන්නාසේ දැනිනි. වම් මත ඇඟට යට වී තදවන බවක් දැනුනි. ඉන්පසු කිස් දෙයක් නොදැනුනි. නිින්ද ගියාසේය. වහා අවදි විය. වම් මත හිරිවැටි ඇති බව දැනි දැනි නැවත ශනිකව නිින්දකට වැටුණාසේ විය. නැවත අවදි වූට අතෙහි පිච්චෙන්නාක් වැනි දැඩි වේදනාවක් ඇති විය. නිලා කුරක් පිච්චී යන්නාසේ ඇඟිලි අග සිට අත පිච්චී යන දෙස ඉවසා බලා සිටියෙමි. පිච්චී ගෙවි යමෙන් තිබූ අත අත්ල හරියේදී නතර විය. අත්ලෙන් පහළ කිසි නොදැනේ. අත්ලෙන් ඉහළ පිච්චෙන වේදනාව ඇති බව සංසන්දනය කර බැලුවෙමි. ටිකකින් එම වේදනාවද ක්‍රමයෙන් පහවිය. ස්වාමින් වහන්සේ හැම විටම ඇස් ඉදිරි පිට මඳ අඳුරක් වෙලී ඇති බව දැනේ. මොකද? මද අඳුරක් වෙලී ඇති බව දැනේ. හැම විටම ඇස් ඉදිරි පිට මඳ අඳුරක් වෙලී ඇති බව දැනේ. කය ඍජුව පවත්වා ගැනීමට තරමක් අසීරුය. සක්මන දැනෙන්නේ හරියටම නූල කැඩී ගිය සරුංගලයක් පාවෙන්නාසේය. හේබාගියක් වැනි ගතියක් දැනේ. කෑම රුචිය ඊටම අඩුය. නිදි බෙහෙත් දී නොනිදා සිටින්නට වෑයම් දරන කෙනෙකුසේ දැනේ. එදිනෙදා වත කිරීමේදී තරමක අපහසුාවක් ඇත. ඒත් ඔබ වහන්සේගේ ධර්මදේශන ආසන විට සිත ධෛර්යමත් වන බව දැනේ. අපහසුතා මැද ඉදිරියට යාමට උත්සාහ දරමි. ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. මේ අපහසුතා කියලා නම දැම්මොත් ටිකක් අමාරුයි. එනිසා මේ තමයි භාවනාවෙන් අපි ගෙනිලා තියෙන තැන. මේ තියෙන தත්ත්වෙට නමක් දාන්න නැතුව ඉන්න තාක්කල් ලෝකට නිවන කියනවා. නම දාපු ගමන් කක්ක වෙනවා. මේක බරක්ද අපහසුතාවයක්ද එපා වීමක්ද මේක මේක තමයි මූලිකම ස්වභාවය. ඉතින් මේ ස්වභාවයට අපි කියනවා අතබර වුණා, කනබර වුණා, අත පිච්චෙනවා. මේ නම් වනම් දාන්න ගිය ගමන් නමට ගැළපෙන්නේ නැත්නම් මේක තීග්‍ර වෙනස් වෙනවා. මේ தත් එකක්වත් හිටින්නේ නැහැ. ඒ නිසා මේකටවත් නම දාන්න නැතුව මේක දිහා බලාන ඉන්න මේ ස්වයංවරයකට ගිහිල්ලා කෙල්ලෙක් තෝරන්නේ නැහැ. කෙල්ල කොඩම දිහා බලන්නේ. මේක ස්වයංවරයක් වගේ. මේක වේදනාවකොත් වේදනාවක් බාටපත් වෙනවා. සද්දයක්ව සද්දයක් බාටපත් වෙනවා. හිතවිල්ලක්ව හිතවිල්ලක් බාටපත් වෙනවා. රූපයක්ව රූපයක් බාටපත් ඕනම දෙයක් බාටපත් වීමේ මැටි පිටක් වගේ මේක තියෙනවා. මේකෙන් ඕනේ කලයක් මැටියක් අඹන්න පුළුවන්. අඹපු ගමන් අපි ඒකට වග වෙනවා. මැට්ට මැට්ට විදියෙම තියන්න. නාම රූපේ නාම රූපේ වශයෙන් පාත්තන්නකො සලායතන බාට රූප වේදනා සද්ද බාටපත් වෙන්නේ නැතුව ඔක පවතින මූල ස්වභාවය ඒ ස්වභාවය පවත්නවා කියන එක හරිම අමාරුයි නිදි වේත් පෙති බීලා අවදින් ඉන්න හදනවා. මොකද අපි හිත මොනවා හරි මේකෙන් ගොඩන ගන්න හදනවා. මොනවා හරි නිර්මාණය කරන්න හදනවා. නිකම් මේක තියන්න බෑ. නිර්මාණය කරපු ගමන් වග වෙන්න වෙනවා. ඊට පස්සේ ආත තියෙනවා. ඒ නිසා නිර්මාණය නොකර ඒ පිවිතුරු ගතියෙන් බලන්න ඔය ටෙඩි ගොඩක් නම් වඩන් දාන්න හිතේ ගොඩක් ඕකට මුණක් තියෙයි ගොඩක් ඕකට ආකාර සටහන් තියෙයි. නමුත් මේක මූලිකවට අඩු කරලා ගත්තොත් නොමරිච්ච බවට තියෙන සංඥාව. නිින්ද කියලා නැති බවට තියෙන සංඥාව. අසීයෙන් නෙවෙයි කියන බවට සංඥාව. ඕකට නම් දාන්න යන්න එපා. බුදුජානකසේ සඳහන් කළා තියෙනවා මේ ලෝකේ තියෙන සෑම දෙයක්ම නමකින් කැලැසිලා තියෙනවා කියන්නේ. නික්ලේශී මොකුත් නැහැ මේ ලෝකේ. මොකද අපිට බෑ මොනම දෙයක් අධ්‍යා බලලා ඒකට නමක් නොදා ඉන්නේ. නමක් නැති එක කියලා හරි නමක් දානවා. නමුත් භාවනාවේදී අපි මෙතෙන් බස්සලා අඩු කරලා අඩු කරන ගිහිල්ලා ගොජේ පේනවා. එහෙම නැත්නම් කම්පන චංචල කියනකට එහෙම නැත්නම් පිරිමැදීමක්, දරතයක්, එහෙම නැත්නම් ඝර්ෂණයක් තියෙනවා. මේක මොකක්වත් බවටපත් වෙන්නේ නැතුව ඒකේ මූල ස්වභාවයේ ප්‍රභවයේ එහෙම පාත්තන්න පුළුවන් නම් ඒකේනා කිසිම සංස්කරණයක් කරන්නෙත් නැහැ, චේතනා පහල කරන්නෙත් නැහැ, අදිෂ්ඨාන පහල කරන්නෙත් නැහැ, ප්‍රණිදියක් ඇති කරන්නෙත් නැහැ. ඒකෙන් ගා ගන්නෑ. ඒ නිසා ඒකට නංවනම් දෙන්න යන්නේ නැතුව, ඒක සංස්කරණය කරන්න යන්නේ නැතුව, ඒක අඳුනගන්න සංඥා දෙන්න යන්නේ නැතුව, විඳින්න නැතුව, අවේදිතව හිටියොත් ඒක නිතරම අපේ කෙරෙහි යෝජනා ඉදිරිපත් කරනවා මොනවා හරි කරපංකෝ මේකට එක්ක නමක් දාපංකෝ ඒක මේක විඳපංකෝ ඒක මේක අඳුරගනින්කෝ ඒක මේ මොනවා හරි කරපං කියන අන්න ඒක දිහා බලනකොට මේ ගොජේ දඟල දඟලා තියෙන හැටි බලනකොට ඒ එයාට අපි ඒකට ඡන්දේ නොදී මොනම දෙයක් කරදර කරන්න බෑ එයා එයා දඟලන්නේ අපේ ඡන්දේ අරගන්න මම රූපයක් බාටපත් කරපං කියලා හා කියපු ගමන් රූපයක් බාටපත් වෙලා ඇවිල්ලා අපිට කරදර කරනවා ඒක සද්දයක් බවට පත් කරගපත්තන් කරපන් කියන යෝජනාවට ස්ථිර කරපු ගමන් සද්දයක් බවට පත් වෙනවා. ඒ නිසා යා ලක්ෂිකුත් එකක් යෝජනා කරනවා එකකටවත් ඡන්දෙ නොදී නැත්නම් යෝජනා ස්ථිර නොකර බලාන හිටියොත් ඔයාගේ තියෙන ඌන භාවය යෝජනාව පමණයි බව එයාට අපිට කරදර කරන්න පුළුවන් යෝජනාව අපි ස්ථිර කරත් විතරයි. අන්නේ ස්ථිර කරන්නේ නැතුව ඉන්න පුළුවන් එක තමයි බුදුරජාණන් අපිට දෙන ශක්තිය සද්ධාව මාර්ගය. බුදුන් අදහගනින් ওই පේන දෙයට නංවනම් දාන්න යන්න එපා. අත ගන්න යන්න එපා. ඔය নানা ආකාර හැඩතල වෙනස් කරાવી. নানা විදියට අපිට පෙළීම් කරાવી. নাනා විදියට දැවීම් කරાવી. මේක රිත්තක් එකක් නෙවෙයි රිත්තක් බව පෙන්නාවි. දැක්කේ නෑ වගේ. නෑ වුණා වගේ. නොදැනුණා වගේ. මේක නැත කරගෙන ඉන්න පුළුවන් නම් බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙන්නේ සියලු ශක්තියින්ගේ ප්‍රභාවය සහිත පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන්. ඕනම දෙයක් කරන්න පුළුවන් ප්‍රභවයක් යාට තියෙනවා. නමුත් යමකට අල්ලගත්ත ගමන් අපි ඒකට කොටු වෙනවා. ඒ නිසා එහෙම යෝජනාව ආවට ස්ථිර නොකර ඒ කියන්නේ නැතනේ ඒක ගැලපෙන්නේ නැහැ කියලා වෙන්න ඇති මම මේ කියන්න හදන යෝජනාව මේ මොකද්ද මේ නිදර්ශනේ මට මගේ යාළුවෙක් කිව්වා කෙල්ලෙක්ට යාළු වෙනකොට ලව් කරනවා කියලා කියන්න එපා කිව්වා කියපු ගමන් අපෑගේ වෙරනවා කිව්වා කියන්නේ නැතුව ලව් කර කර ඉන්නේ කිව්වා. ඒක කිව්වේ මං ඒ කෙල්ලෙකුටම කිව්වට පස්සේ. ඉතින් කෙල්ලමයිත් එක තරහා වුණා මට වතුරක් කරලා බැනලා තෝ ගොරකෑ උඩ තේරෙන්නේ නැහැ කෙල්ලෙක් කී යාළු වෙන්න කියලා මට බැන්නා. ලව් කරන්න ඕලු ලව් කරන බව කියන්නේ නැතුව. ඒකට පූර්ණ අවදියක් තියෙනවා. ඉතින් මේකටත් මේ මේ නාම රූපයත් එක්ක ලව් කරන්න මම ආදරේ කියන්නත් එපා. බැන්දට පස්සේ මම ඔයා දික්කසාති කරනවා කියන්නත් එපා. නිකන් ඔෆෙයා එකක් තියාගන්න නැත්නම් ලිවිං ටුගෙදර් තියාගන්න බඳින්න එපා. මේවා කිව්වහම ඕගොල්ලෝ සොස් කියනවා මේ සදාචාරයට විරුද්ධව කතා කරන්න කියලා. ඔය මනෝ සංචේතනාහාර කියලා කියන්නේ අපි මෙතෙක් කරගෙන ගිය සදාචාරයේ 100%ක්ම පැත්තකට දාන්න ඔෆෙයා එකක් තියාගන්න. නැත්නම් වෙස්ටර්න් මයින්ඩ් එක කියනවා ලිවින් ටුගෙදර් කරන්න. බඳින්න එපා. මම දන්නේ ඉතින් මට බඳපු නැති කෙනෙක් වශයෙන් ඔච්චරයි මට කියන්න තියෙන්නේ. බඳපු කට්ටිය කියනවා නම් බඳින එක හොඳයි කියලා. ඉතින් ඒකටත් මට උත්තර අත උස්සන්න මොකද අපේ අම්මයි අප්පච්චි බැඳලා හිටියේ. ඒ නිසා මට ඒක නෑ කියන්න බෑ. නමුත් මම උත්සාහ කරේ ඔෆයාස්තේ මට ඔෆයාස්තිය ගන්නත් බෑ. ඒක නිසා තමයි මට මොකක් වැරදුනේ. ඔය ඔයන්සේ. ඒ භාවනාපැති හරියට ඒක නිසා. හැම කෙනෙක් එක්කත් එක්ක මම සුවද වෙනවා කිසිම කෙනෙකුට කිසිම විදියකින් විශේෂණයක් කරන්න දෙන්නෙත් නැහැ ඉඩක් තියන්නෙත් නැහැ එතකොට ඔක්කොම ළමගේ මූකුලන්නේ ඔයගොල්ලෝ මේ එක්කෙනෙකුට වැඩිපුර සලකනවා අරයට අඩුපුර සලකනවා ඉතින් වැඩිපුර සලකනවා මට උදව් කරනවා ඌ විතර පීයෙන් අනින්න කියලා මතක තියාගන්න අපි වැඩියෙන් සලකපු එක තමයි අපිට පීය බසන්නේ අපිට වහ දෙන්නේ විනාශ කරන්නේ නිසා ඔක්කොටම සමෝධේ සලකන්න නම් ඔය එන යෝජනා ගොඩාක් එන ඔය වෙලාවට. ඒ නාම රූප මට්ටමට බැසුවට පස්සේ මේක රූපයක් වෙන්න කියලා කියනවා. සද්දයක් වෙන්න කියලා කියනවා. හිතවිලක් වෙන්න කියලා කියනවා. මේ ඉස්සරහ පතන්න කියනවා. පස්සේ හිතන්න කියනවා. ඔක්කොම තියේදී නෑ වුණා වගේ. ආදරේ තියෙනවා. කියන්නේ නැතුව. එහෙම නැත්නම් බුදුරජාණන් කියනවා නාභි වදිති නාජ්ජෝස තිට්ඨති න අභිනන්දති මේක අභිනන්දනය කරන්නත් එපා මම එකට රිංග ගන්න යන්නත් එපා නම කියන්න යන්නත් එපා මුවින් නොකබෙන නොබැන හිටපන් ඔක දිහා බලාගෙන ඒකට විපස්සනා කරනවා කියලා කියනවා මේ ඇයි ස්වාමීන් වහන්සේ මේකේ නම මොකද්ද ස්වාමීන් වහන්සේ කියන්නෙම ගාගත්තා ඊට පස්සේ ඉතින් ආයේ ගොඩ ගන්න බෑ ඕන්නම් ඕනේ මොකද අත්දැකීම වෙනස් වෙන්නේ නැහැ නංගිරුව නැහැ කියලා මම දන්නේ මම කිව්වට තේනවා දිර අත්දැකීම 100ක් ලැබෙන මොකට ඒක නමක් අදාන්නේ නමක් දාව ගාම මේක තුච්ච තත්ත්වයටපත් වෙනවා. ඊටාම දීන තත්ත්වයටපත් වෙනවා. නිකන් සෙකන්ඩ් හෑන්ඩ් වෙනවා බඩුව. ඔරිජිනල් එකෙන් තියාගන්න යාට දෙන්න ඕනේ මේ බහුරූකෝලම් පාන්න. ඕනේ ඉරියව්වකට යන්න කියන ඕනේ ආකාරයකට යන්න කියන කිසිසේත්ම එන යෝජනා විස්තර කරන්න එපා කොහොල්ල බබා තිබ්බට අතේ ගැහුවේ නැත්නම් කොහොල්ල බබට මුකුත් කරන්න බෑ කොහොල්ල තමයි අත ගැහුවොත් විතරයි අල්ලන්නේ. ඒ නිසා එහෙම ධානයෙන්න පුළුවන් කියනවා getting a distance කියලා. ඒකත් එක පොඩි දුරස්තකමක් ඇති කරගන්න. ඒ වෙන සංසිද්ධියත් එක්ක දුරස්ත බැල්මේ. එච්චර දක්ෂකමක් ආය වෙන කොහේ ලෝකේ කොහෙවත් නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ මම මගේ අත්දැකීමක් කියන්නේ මම පරයන්කේ ඉන්නකොට සාමාන්‍යයෙන් හොඳට අදිෂ්ඨානයෙන් යුක්තව වාඩි වෙලා දැන් භාවනාව පටන් ගන්නවා. භාවනාව සතිය නැත්තේත් නැහැ ආශ්වාස ප්‍රශ්වාසයෙන් පටන් ගත්තාම ඒක නැත්තේත් නෑ වැඩිගෙන යන්නෙත් නෑ. නමුත් මේ මුළු පැයමත් ওই ටික තුල ඉන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේ දවස් වරුවක් වගේ ගත කරාම ඊට පහුවදාට මට හොඳ අත්දැකීමකුත් ලැබෙනවා. පරයන්ක භාවනාවෙන් මම ওই අත්දැකීම ලැබලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඇයි ඒකට කියන්නේ භාවනා පටන් ගන්නවා කියලා. ඕක පටන් ගන්නමක් නැහැ නේ කවදාකවත්. ඔය කියන தත්ත්වේ පටන් ගන්නමක් නැහැ. බුදුහන්සේ කියන මේක අජාතං අභූතං අකතං අසංකතං. ඔය ගොජේ කවද පටන් ගත්තද කියලා බුදුහන්සේ කියනවා නෑ කියලා. කොහොමද මම කියන්නේ මම භාවනා පටන් ගන්නවා කියලා. මම කිව්ව එක වැරදි ස්වාමීන් වහන්සේ. මං කියනකොට කොහොමදත් වැරදි. ඒ වාක්‍යයෙන් පටන් කොයි වාක්‍ය පටන් ගත්තත් මම කියන එකෙන් ඉතින් කෙලවරයි. ඒ නිසා බලන්න මේක කවද්ද පටන් ගත්තේ කියලා බුදුන් කියනවා පිස්සු වැඩේ උඹට කියලා. මේ ගොජේ පටන් ගත්ත දවසේ මේ සංස්කාර හැම එකම පටන් ගත්ත වෙලාවක් තියෙනවා. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස අඤ්ඤතත්තම් පඤ්ඤා මේ ගොජේ අපි එන්නේ ඉස්සෙල්ලා ඉඳලා තිබිලා තියෙනවා. දන්න දන්න හැමදාම ඉඳලා තියෙනවා මේක නිවන බව දන්නේ අපි මේ වෙනුවට මේකට නම් වණන් දානවා මේ වෙනුවට වෙන එකක් හොයනවා මේක නැති කරන්න හදනවා ඒ තාක්කල් ඉතින් අපි මේ කඩුවක් ගිලින්න හදනවා වගේ අපහසුතාවපත් වෙනවා. මේක බාහිර අරගත්තාම මේක තමයි මේ තියෙන දේ, මැරෙන්නේ නැති බවට තියෙන ලකුණ. මේකට අජාතං මේ කාදව පටන් ගත්තේ නෑ. අභූතං මේක වෙන මේ ප්‍රසූත කරනවා කියලා දෙයක් නැත්තේ නෑ. අකතං කවුරුත් විසින් කරලා දැන් නෙවෙයි. අජාතං අභූතං අකතං අසංකත සංකතයකුත් නෙවෙයි. මේ මේක සදාතන ක්‍රියාවලියක්. මුලක් මැදක් අකක් මේකේ නෑ. හැබැයි මුල මැදකටපත් වෙනවා මේක රූපයක් කියලා හිතපු ගමන් රූපයක් ඇති වෙලා නැති වෙනා වගේ පේන. නමුත් නැති වෙන්නෙත් මේකට පටන් ගන්නෙත් මේකේ. සද්දයක් කියලා හිතුවොත් සද්දයක් බවට පත් වෙලා ආයෙ නැති වෙලා ආයෙ මේකට එනවා. ඉතින් මේක නිකන් නම් වරන් දෙන්න නැතුව බලන හිටියොත් පැය නෙවෙයි දවස් නෙවෙයි කොයිතන හිටියත් ඒක නෑ ඒ යෝගාවචරයට අයින් එහාට යන්න තන. බුදුරජාණන් කියනවා මෙන් එහාට යන්න බෑ. මේක බාර ගන්න නැති නිසායි අපි මේ විවිධාකාර කෝලම් කරන්නේ. ඇති දේ ඇති හැටියට බාර ගන්න තුමක සකස් කරන්න හදනවා. එහෙනම් මේ සංඥා දාන්න හදන මේක අඳුන ගන්න. එතන මේක විඳින්න හදනවා. විඳින්න බෑ. මේක කරන්න බෑ. මොකද මේක මේ කොහෙදෝ තියෙන එකක්. එහෙමයි ස්වාමීන් වහන්සේ මම කිසි දවසක ඒක සංඥා දාන්නවත් මොකුත් නිකන් බලාගෙන ඉඳීමක් විතරමයි කරලා තියෙන්නේ. මම කරුවා නම් ඒත් අවස්ථා කීපයක් ඒ වගේ ඒක මම කරා නම් ඌ එල්ලලා මරන්න ඕන. දැන් කෙලින්ම මර දඬුවම දෙන්න. ඒක මම මට කරන්න පුළුවන් ගන්න. මම ඉන්න තාක්කල් ලෝක පේන්නේ මම ඉන්න තාක්කල් ලෝකෙට එක එක නම් වරන් දානවා. මුරුක්කු කියලා කියනවා, ජුජුබ්ස් කියලා කියනවා, සූප්පු කියලා කියනවා. নানা ආකාර නම දැම්මනම් ගණ්ඩම දෙයක් නැහැ. නමක් දාන්න නැතුව ඕක දිහා අත්දකින්න පුළුවන් නම් ඒ පුද්ගලයා තියෙන අඩුම ක්‍රියා මට්ටමක එතකොට. කිසිම ක්‍රියාවක් නැහැ ඒක අත්දකින්න පුළුවන් කමක්. සංස්කාර වල අඩුම මට්ටමේ. ඒතකොට නිකන් ඇතුළත පිටත කියලා වෙනසක් නැහැ. හොඳටම නිකන් ලුණු කැටයක් මුහුදට දාපුවාම මුහුදේ දිය වෙලා ගියා වගේ ගඟක් මුහුදට ගියාට පස්සේ ගඟේ අනන්‍යතාවය නැති වුණා වගේ මේක තියෙනවා මේක මේ භාවනා කරලා ගන්න එක නෙවෙයි. නමුත් අපි මේ භාවනා නොකරොත් එහෙම දෙයකට අපිට ගෙනියන්න බෑ බුදුහාමුදුරන්. ඒ නිසා බුදුරජාණන්සේ පෙන්වන මේක හම්බ වෙයි මගදී දකි. දකින්නට නම් වණන් දාන්න යන්න එපා. ඔබ සකස් කරන්න යන්න එපා. ඔබ විඳින්න යන්න එපා. දැක ගනින් මැරිලා නැහැ. දැක ගනින් මට නිින්ද ගිහිල්ලා නැහැ. දැක ගැනීම මට ක්ලාන්ත වෙලා නැහැ. ඔකට ඔහොම ඔහොම තියෙන්න අර. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේ යෙදී සිටියේදී ආස්වාදයේ මෙසේ දැනේ. උලන් ඉහළට ඇදීගෙන ස්වභාවයක් ඇත. විටක කැඩි කැඩි ඇදී යයි. පපුව මැද ප්‍රදේශයට යත්ම සීතලට දැනේ. පපුවේ ඉහළ කොටස හොඳින් පිම්බෙනු පෙනේ. ප්‍රස්වාසයේදී පපුව හැකිලිම හා ඉක්මනින් සුලං පිටවී ආස්වාස තරම් ප්‍රාස්වාසයේ දිගු බවක් නොපෙනේ. ස්වාමින් වහන්සේ මා මෙසේ ආස්වාස ප්‍රාස්වාස දෙස බලා සිටියේදී හුස්ම රැලි 6ක් 7ක් පමණ බලා සිටිය පසු මගේ කය ගැස්සී සිහිනයකින් ඇහැරුණා වැනි දෙයක් සිදුවේ. මෙසේ ඇහැරෙන විට මා හුස්ම රැල්ලේ සිටිනා බව මතකයේ සිදු වූ දේ ගැන වැඩි මතකයක් නැත. මා හුස්ම රැලි ප්‍රමාණය එකක් හෝ වැඩි කර බැලීමට උත්සාහ ගත්තද මේ ආකාරයට විටක හුස්ම ඉක්මනින් සංසිඳී මා ගැස්සී සිහිනකින් ඇහැරුණා වැනි දෙයක් සිදුවේ. විටක හුස්ම සංසිඳීමට පෙරද ගැස්සී ඇහැරීමක් සිදුවේ. ස්වාමින් වහන්සේ මට මේ தত্ত্বය භාවනා කරගෙන යාමට මහත් අපහසුතාවයක් ඇති කරයි. මේ අවස්ථාවේදී විටක නිදිමතක්ද හිසේ කැක්කුමක්ද ඇතිවේ. ස්වාමින්වහන්සේ මා කෙසේනම් මේ தත්ත්වයට මුහුණ දිය යුතුද? ගෞරවනීය ස්වාමින්වහන්ස ඔබ වහන්සේ අප ඉදිරිපිට සිටින පර්යංක තුල නම් කිසිවිටකත් මෙසේ සිදුවී නැති අතර මා පැයකට වැඩි කාලයක් භාවනාවේ නිරත වී ඇත. බහුලවම ඉහත ආකාරයට භාවනාව සිදුවන්නේය. සමහර පර්යංකවල භාවනාව හොඳින් සිදු වී ඇත. කය වැක්කිරීම, හුස්ම සංසිඳී, කම්පන චංචල දෙස බලා සිටීම කිසිම වේදනාවකින් තොරව පැයක්ම භාවනා කරන අවස්ථාද ඇත. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. මේ පසු හරිය නෙමෙයි අපිට සලකන්න තියෙන්නේ මුල් හරිය. ඒ ටිකේ තමයි මේ කමටහන ඇවිල්ලා තියෙන්නේ. නමුත් මේ කමටහනට විරුද්ධව කටයුතු කරනවා. Tamanට අරමුණේ අරමුණු අනබන 6 7ක් යනකොට ඒක නොදැනී යන බව. එහෙම නැත්නම් ගොරෝසුව තිබිලා මැදහත් ඇවිල්ලා සංසිඳන බවක් යෝගාවචරයේ විපරිණාමය තාම දැකලා නැහැ. එහෙම නැත්නම් අනිත්‍ය වෙන බව දැකලා නැහැ. ඒ අර එකපාරට සංසිඳුණට පස්සේ අරමුණට අවදි වෙන එක විතරක් දැකලා තියෙනවා. ඉතින් ඊයේ ධර්මදේශනාදී මතක් කරපු විදිහට අවදි වුණාට පස්සේ බැලුවොත් ඊට ඉස්සර තිබුණ ගැන මතකයක් නැහැ. අත්දැකීමක් නැහැ, විඳීමක් නැහැ, මතකයක් නැහැ. ඒ කියන්නේ අරමුණු නැති සතියක් තිබිලා තියෙනවා කියලා නිකන් භාෂාවක් හදන්න පුළුවන්. නමුත් යෝගාචරය ඒකට වෛර කරනවා. ඒක අඳුන ගන්න උත්සාහ කරනවා. ඒකට අවදි වෙන්න උත්සාහ කරනවා. වෙනුවට හිතන භාවනාවක් කරනවා. ඉතින් මේක තියෙන තාක්කල් යෝගාතට දාඩිය දානවා වමන පිසාච ලකුණු පහල කරනවා වමන විරේචන ලකුණු පහල කරනවා අපහසුතාව මත වෙනවා අන්න ඒ වෙලාව බුදුහාමුදුර සඳහන් කරනවා අවදි වුණාට පස්සේ මේ තිබීච එක ගැන Tamanට මතක නැත්තම් පොත් බැීමක් නැත්තම් හිතා ගන්න බැරි නම් ඒතන් සන්තන් ඒතම් පණිතන් යද්දන් උපේක්ඛා කියලා ඒකටම නැවත යන්න උත්සාහ කරන්න කියනවා. ඒකට යන්න නම් මේක පිළිබඳ ප්‍රසාද හැකියාවක් පාල කරගන්න. ප්‍රමෝද හැඟීමක් පහළ කරගන්න ඕනේ. මේක තමයි සති සම්පජඤ්ඤය කියලා හැඟීමක් පහළ කරන්න ඕනේ. මේක පස්සද්ධියක් කියන හැඟීමක් පහළ කරන්න ඕනේ. මේක සුඛයක් කියලා. ඒක නිසා එකක් තමයි ගැසිච්ච ගමන් මීට කලින් තිබුණ ටිකේ මට මතකේ නැති නිසා ඒ කිසිම කෙලෙස් සිවිලා නැහැ. තියෙන හැම කෙලෙසයක්ම මතකයක් විදිහට තමයි අපි තැම්පත්. ඕක තමයි ලබනාත්මනත් යන්නේ. මතක ටික ඔක්කොම අමතක කරලා දැමන යන්න දෙයක් නැහැ. දැන් අපි මතක නැති එකට බයයි. ඉතින් එතකොට අපිට වෙලා තියෙන්නේ අපි සත්‍යයට බයයි. අලුත් දෙයට බයයි. නව දේවල් වලට බයයි. මේ අපි සම්ප්‍රදාය ගරු කිරීමේ ඔලොමොට්ටල ගතියක්. මේකත් එක්ක බුදුහාමුදුරුත් එක්ක බුදුහාමුදුරන් ගමන වැඩි දුර යන්න බෑ. උන්වහන්සේ අනිවාර්යයෙන්ම කරකොල ගහනවා අපි දන්නා තැනකට. ඒල කියන ලෑස්සිත ගමනට දන්නේ නැති ශේෂ්ත්‍රයකට කයි ජීවිත දෙක අමතක කරලා මේකට යන්න ලෑස්තිද? ලෑස්ති නම් මේ ගැතුණාට පස්සේ මම හිතියේ සියල්ල අමතක කරපු තැනක එහෙම නැත්නම් සංඥා නැති තැනක ඒක සාන්තයි ඒක ප්‍රණීතයි අනේ මට නැවතත් ඒකට යන්න ලැබේවා කිව්වොත් මේ ගැස්සෙනකොට වානපන එනවා ඒක මේ ආනිජ සප්පයි සූත්‍රයේ සරුවචනාන්තේ ප්‍රකාශ කළ දෙන ඒ ආනාපාන දිහා නැවත බලන ඉන්නකොට යෝගාචර දැක ගන්න බැරි නම් මේ ආනාපාන 1 2 3 යනකොට මේක ශීඝ්‍ර සංසිඳීමකට යන බව. නැත්නම් ඒ ශීඝ්‍ර සංසිඳීම අගය කරන්න දන්නේ නැත්නම් නැත්නම් thin slicing of time කියලා කියනවා. එක ආසසෙන් අනිත් ආසසෙ දීගා ආසසෙන් අනිත් ආසසට යනකොට ඒ ඇති වෙනස්කම් මුණත් ටික, ජවනිකා ටික අවදි මනසකින් බලන්න බැරි නම් ඒකට ගහන කම්බුල් පාරක් තමයි නෝ දන්න තැන නැත්නම් ගස්සලා අවදි කරනවා. ඒ කිය අනිදාසේ නිසා දෙපොලක් කරන්න එකක් අවදි වුණාට පස්සේ Tamanට ඒ තිබුණ දේ සංඥා ඉතාම සූක්ෂමයි නෑ කියලා කියන්න වෙන්නේ. ගොරෝසු වෙච්ච ගමන් අවදි වෙනවා. එතකොට බලන්න මේට ඉස්සලා හිටියේ මඩා ප්‍රණීත වඩා සාන්ත සංඥාවක නැත්තම් නැති තැනක නේද? අන්න ඒකට යන්න ඕනේ. ඒකයි මම මේ දිනු කරන්න කියලා. ඒකට ප්‍රසාද හැංගීම. එතකොට දැන් මේක වෙනකොට අරමුණු ඇවිල්ලා. කයත් දැනෙනවා සමහරලාට සද්දත් ඇහෙනවා. ආනපනෙත් පේන්නේ. ඒ නිසා ආනපනතිකේ බලන්න බොහොම ශීඝ්‍ර මේක වෙනස් වෙනවා කියන හැඟීමෙන් බලන්න. වෙන්නේ ඒකයි. ආන්නෙම ලෑස්තිලා ගියොත් දැනගතිවි. එතකොට යෝගාවචරයට හම් වෙනවා මෙන්න මෙහෙම කියන්න පුළුවන් එකක්. සංඥා නැති තැනට අවදිවීමක් සිදු වෙන්න ඉඩ තියෙනවා. ඒක සුවිශේෂී අවස්ථාවක්. දැන් මෙතෙක් කල තියෙන සංඥා නැත්තන්ට බයක්, චකිතයක්, ආපසට අදින ගතියක්, නුරුස්නා ගතියක්. මේ දෙකෙන්ම ඇති කරන්න හදන එකේ අනිත් පැත්ත මේක ඒතන් සන්තන් ඒතන් ප්‍රණීතං ඒ මේ සනන්තේ මේ ප්‍රණීතේ කියලා එකට අනුමත කරලා ඒකට බැස ගන්න හැටි ගොරෝසු ආනපනේ යනකොට ගියාම දවසක තමන්ට කිසිත් සංඥාවක් නැති බවට අවදි වෙන්න පුළුවන් කියන එකක් හිතන්න. ඒක කියන්නේ සාමාන්‍යයෙන් බටහිර ලේඛනවල අපිට හීනෙක ඉන්නකොට මම හීනෙක ඉන්න බව දැනගන්න පුළුවන් නම් කොහොම හිතීද කියලා. හීනෙකට අවදි වෙන්න පුළුවන්ද කියලා. නැත්නම් නිින්ද ගියාට පස්සේ නිින්ද නිින්දේ ඉන්න බව දන්නවනම් කියලා තියෙන අභිඥා හයම තියෙනවා කියලා හීන හීනෙකදී අවදි වෙන්න පුළුවන්. දිබ්බසෝත දිබ්බචක්කෝ හසින් යනේව ඔක්කොම තියෙනවා. ප්‍රශ්න තියෙන එතන ගියාට පස්සේ ඉන්න බව දන්නේ නැහැ. බුදුජානනාසේ සූක්ෂම පාරක් පෙන්වන්න හදනවා. එතෙන් ගිහිලා හොල්ලලා අතෑරලා මම දැන් ලෑස්ති වෙලා ඵලයක්. ගියාට පස්සේ ඔය මොකක්වත් නැති තැනට යන්නත් පුළුවන්. ඒක ක්‍රමිකව සිදුවෙන්නේ ගියාට පස්සේ ප්‍රබුද්ධ වෙන්න පුළුවන් ඒක තමයි බුදු වෙනවා කියලා කියන්නේ. බුදුරජාණන්සේ කියලා කියන්නේ උන්වහන්සේ ඉස්සල්ලා මේක සියල්ලම ප්‍රයෝගෙන් නතර කරලා එතෙන් උඩ බයයි චකිතයි දමල ගහලා දුවන ගතියට හිතට කිව්ව නෑ ඔක ලෑස්තිලා ඵලයන් මොකක්වත් නැත්නම් මරණයට ඉස්සල්ලා අත්දැකන ඒක අමෘතය කියලා කියනවා. ඔකෙන් තමයි මරණයේදී සිද්ධ වෙන්නේ මේ වෙලාවට භාවනා නොකරන කෙනෙක් කොච්චර කලබල වෙයිද කියලා නිකමට හිතාගන්න. භාවනා කරන එකනත් මරණය කල්ලාතෝ ගෙන්නනවා. වරබන්ධනක් දාලා ගෙන්නලා මරණයට මුහුණ දෙනවා. ඒකට ආනපන ගෙවෙනවා කියන්නේ සම්පූර්ණ සංඥා ටික, වේදනා ටික, සංස්කාර ටික ගෙවෙද්දී වෙනදට වැඩි සතියක්, වෙනදට වැඩි අවදිභාවයක්, වෙනදට වැඩි අප්‍රමාදයක්, වෙනඹට වැඩි එළඹ සිටීමක් එන්න ගියාම මේ සතිය වඩපු නැති එක්කනටත් බෑ ඒක, සාමාන්‍ය සතිය තියෙන එක්කනටත් බෑ. ඒකට සුවිශේෂී සතියක් සතියක් අවශ්‍යයි. සියල්ලම බහතබලා සතියෙම අඛණ්ඩ කරගන්න ඕනේ. මේ සුපතිට්ඨිත සතියක් ඇති කරන්න ඕනේ. එතකොට යෝගාවචරයට ඒක හැල්මේ බහිනටිත් බලන්න පුළුවන්. බැසට පස්සේ යමක් නැති බව මෙතෙක් කල් අපි ලූටල යන තැනට ලීන වුණාට නැති බවට අවදි වෙන්න පුළුවන්. එතන මායя මෝහණයටපත් වෙනවා කියලා බුදුහාමුදුරු කියනවා. මෙයා මේ අවදි වෙලා තියෙන්නේ මේ අල්ලාගෙන තියෙන්නේ රූපවත්, ශබ්දවත්, ගන්ධවත්, රසවත් මොකක්වත් නෙවෙයි. නැති බවක් අල්ලපු නිසා මායයට අහු වෙන්නේ නැතු යනවා. ශුඤ්‍යතෝ ලෝකං අවෙක්ඛස්සු මච්චු රාජාන පස්සති. යම් කෙනෙකුට මේ ශුන්‍ය වශයෙන් මේ ලෝකේ දකින්න පුළුවන් නැත්නම් ලෝකේ ශූන්‍ය වුණාට පස්සේ ඒක මගේ ජයග්‍රහණයක් වශයෙන් දකින්න පුළුවන් නම් ඒ කෙනා මායයට පේන්නේ නැතු යනවා. මායයට අහු වෙන්නේ නැති අන්ධ බින්දුවට වැටෙනවා. ඊට පස්සේ යා මැරෙන්නේ නැහැ. ඒක නිසා මේක උනාට මැරෙන්නේ නැහැ කියන එක මේ තියෙන්නේ. මේක පුහුණු කරන්න ඕන. මේක ක්ලාන්ත වීමක්වත් බය වීමක්වත් නෙවෙයි මේ මේ සංඥාවන්ගේ අදි සංඥා අභි සංඥා නිරෝධය කියලා මේක සමාල්ලාට බුදුරජාණන්සේ පොට්ටපාද සූත්‍රයේදී ගෙනියලා ඒක ලහනවා පොට්ටපාද. උඹල මේම දෙයක් අහලවත් තියනද පොට්ටපාද කියලා. නෑ ස්වාමිනාංශේ. මට කවදාත් මං අහලවත් නැහැ කියලා බුදුසසුනේ සඳහන් අපි දන්න සාමාන්‍ය වචන අපිට විස්තර කරන්න බැරි අත්දකින්න බැරි තැනකට බුදුරජාණන්සේ අපිව ගෙනියනවා. හැබැයි අපිව ගෙනියන්න බෑ. යොමු කරවන. ඊට පස්සේ කාය ජීවිත নিরপেক্ষව මෙතෙන්ට යන්න කැමති කෙනා පින තියෙනවනම් ප්‍රතිපදාව ඇල්ලුවා නම් යනවා. මෙතන ඉන්න ඔක්කොම ගිහිල්ලා තියෙන. ඔක්කොම තාම බයෙන්. තාම පැකිලෙනවා. මේච්චර මේ දඟලලා මේ යන්න හදන්නේ මේකට නම් ගෙදර ගිහිල්ලා ඔක ලොව්වා කිව්වොත් එහෙම එකෙක් එන්නේ නැහැ ඊට පස්සේ නිස්සාරණවනේ භාවනා කරන්නේ. මල හොන්තු ආවෙන්නේ මේ තිබුණ තීරම තබ්බ තරින්ම නැති කරන්නේ හදන්නේ. මොනම දෙයක්වත් නැහැ. මතකයක්වත් නැහැ. මතකයේ පිළිබඳ නැතිවීම පිළිබඳ කනගාටුවකුත් නැහැ. ඌ ඉන්දැද්දිම අල්ලු කරලා විසුන්නක් දුණු කියලා අහසට පිබල දැම්මා වගේ මරණෝ. මේකට කියන්නේ ආධ්‍යාත්මික මරණයක් ඇති කරලා පෙන්නනවා. හැබැයි ඊගාට මේකෙන් පස්සේ උපදින්නේ සම්පූර්ණ අලුත් මනසක්. අලුත් චිත්තක්ෂණයක්. තිරියන් වෙච්ච ගතියක් ඕන වෙලාවක තිරියන් වෙතයි. නැත්තම් නාකි වෙන්නත් පුළුවන්. තිරියන් වෙන්නේ නැති එකේ අනිත් පැත්ත තමයි නාකි වෙනවයි කියන්නේ. මොකද මේකට බය නම්. ඉතින් දඩබඩ දඩබඩ ගාලා නාකි වෙනවා. බොහොම සද්දෙන් නාකි වෙනවා ඒකවල. මේකට විරුද්ධ වුණා නම් හැම වෙලාවෙම උපදිනවා. හැම වෙලාවෙම උපදිනවා. ඒ සියල්ලම නැති කරලා ආයත් අවස්ථාවක් දෙනවා. ආයෙ සියල්ලම නැති කරලා ආයත් අවස්ථාවක් දෙනවා. එතකොට තේරෙන පටන් ගන්නවා හැම වෙලාවෙම අපිට අලුත් chance එකක් හම්බ වෙනවා. අලුත් අවස්ථාවක් හම්බ වෙනවා. ප්‍රස්තාවක් හම්බ වෙනවා. ඉතින් එතකොට තිරියම් වෙනවා. ඉතින් ඒ නිසා මේක ආවට පස්සේ එන්නේ නැති එක නෙවෙයි ප්‍රශ්න. භාවනා හැම කෙනාටම එනවා. හැම කෙනාම බයයි. මේකේ සැකමසු බලන්නේ මේක දිහා. බය මුසෝ බලන්නේ මේක දිහා. අනිශ්චිතතාවය මුසෝ බලන්නේ මේක දිහා. මොකද මේ කාමය රූපේ නিত্য කරලා අල්ලාගෙන සුඛ කියලා අල්ලගෙන සුභ කියලා අල්ලනකොට මේක පේන්නේ අසුභයක් වගේ. මේක පේන්නේ අනිත්‍යක් වගේ. මේක පේන්නේ දුකක් වගේ. මේක පේන්නේ අනාත්මයක් වගේ. ඉතින් ඒක මේ අගේ කරන්න නැති කෙනාට ඉතින් ඒක හම්බ වෙන්නේ නැහැ. මේ කතා කරන්නේ සරුවචනන්සෙත් කතා කරන්නේ. ඒකට මේ විශ්වාසය ඇති කරන්න. ඉතින් විශ්වාස ලැබේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින්වහන්සේ ඊයේ ඔබ වහන්සේ පැවැත් වූ ධර්මදේශනයේ සවන් දීමෙන් පසු මේ දිනවල මා ලැබූ අත්දැකීම් මෙසේ දක්වමි. වර සක්මන් භාවනාව වම දකුණ යනුවෙන් මෙනෙහි කරමින් සක්මන ආරම්භ කළෙමි. දැනට සක්මන සිදුවන්නේ નિરાයාසයෙනි. ඒදී වම් පාදයේ ඉදිරියටගෙනගෙන යමින් විලුඹ තබමි. ඒ සමගම දකුණු පාදයේ එසවි ඉදිරියට යැවෙයි. පාදක මාරු වෙන තැන සිතට හසුන වී ලිස්සා යන හිඩසක් ඇති බව හිඩසක් ඇති බවත් එය හසු කර ගැනීමට නොහැකි බවත් පෙනී යයි. පැයක් පමණ ගත වෙන විට ඇසිපිය බර වී නිදිමත ගතියක් වෙනෙමින් ඇවිදින බවක් දැනේ. ඉන්පසු පර්යංකයට යමි. පර්යංක භාවනාව. පර්යංකේ වාඩි වී දිනෙත් පියාගෙන හුස්මට හිත යොමු කරමි. මොහොතකින් පසු ආස්වාද ප්‍රස්වාසයේ නතර වෙයි. සිත අඳුරකට ඇදී යයි. රූප සංඥා අඟවන ධාතු ලක්ෂණ පෙන්වයි. ශරීරයේ ඇති නැති බවකින් යුක්තය. බාහිර ශබ්ද ඇසුණත් ඒවා ස්පර්ශ නොකරයි. සමහර විට සියුම් දැනීම් ඇත. වරක කිසිවක් නැත. මෙයට පෙර භාවනා වැඩමුළුවලදී ශනිකව සිත ශූන්‍යතාවයටපත් විය. පසු අවස්ථා කිහිපයකදී ශූන්‍යතාව අත්විඳින කාලයේ සහ අත්දැකීම පළල් විය. දැනට ඊතා ඉක්මනින් ශූන්‍යතාවයටපත් වන අතර ඇතැම් විට පර්යංකේ ගතවන පැයක් පමණ කාලයක සියුම් සංඥා දැනීමෙන් දැනීමත් ශූන්‍යතාවත් යන දෙකම අත්දකි. උපේක්ෂා සහ සහගත බවක් හොඳින් දැනේ. මේ පිළිබඳව අවබෝධය වැඩි කර දෙනෙමින් හිමහත් ගෞරවයෙන් අයද සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝග සුවය ලැබේවා. උමගේ සක්මන් කරනකොට වමේ සිට දකුණට බර මාරු වෙනවෙදී අපේ මගේ බර කිලෝ 70ක් කිලෝ 70 මේ අතේ ඉඳලා මේ අතට මාරු කරනකොට හිතන්න කොච්චර බරද කියලා. නමුත් වමේ සිට දකුණට මාරුනොට නොදැනීමක් තියෙනවා. දැනෙන්නේ නැහැ කොහොමද වෙන්නේ කියලා. ඒ කියන්නේ මෙතන තියෙනවා නිවනක්. ඒක දකින්න බෑ. අපි බලන්නේ මේ වමේ බර තියෙන වෙලාවේ දක්න ඒ දෙකේදිම ධක්මනේ ආනිසංස නැහැ. ආනිසංස තියෙන්නේ මේ මාරු වෙන වෙලාවේදී හිත ඇස්පැන්දුමක් කරනවා. මායාවක් කරනවා. ඒතර වම දකුණ දැකීම හරහා මැද තියෙන හිස්තන දැක්කට පස්සේ පේනවා මේ හිස්තන නැත්තම් මේ දෙපැත්ත දෙක පවතින්න බෑ. ප්‍රසවාසී අවසානයේ හැම වෙලාවම මායාවක් කරලා ආස්වාසයට යනවා. මේක දකින්න දෙන්නෙත් නෑ බලන්න ගියාට අන්දමන්ද කරවනවා ඇත මත් කරවනවා වමන විසා වමන විරේචන ඇති කරනවා. ඉතින් බලනවා ආස්වාද ප්‍රසවාස දෙක හයියෙන් හුස්ම ගන්න මේ බලන්න. ඒ කියන්නේ අර මැද තියෙන නිවන බලන්න තියෙන ආවේනික නයිසර්ගික බය. අනබනේ නිවන නැහැ. මේ දෙක මැද තියෙන හිතෙන්ද ගෙනියන්නයි මේ සරුවචනන්සේ උත්සාහ කරන්නේ. ඉතින් අපි නතර වෙනකොට ආය හයියෙන් හුස්ම ගන්න. ආය ආයාසයෙන් හුස්ම ගන්නවා. අයියෝ මේ මොකද්ද වේගන යන්නේ කියලා. හුම්ම ටිකක් නැති වුණාට පස්සේ අලි කෙලියක් නෙවෙන්නේ. මේ එනකොට හොම්ම ටික තිබුණා යනකොට හොම්මවත් නැහැ. ඉතින් ඒකට ගෙනියන්න දෙයක් නැති වෙන නිසා ඒ නැති තැනට යනකොට පස්සට ආවිල්ලා. බුදුරජාණන්සේ බහුවෙන්ද ආයේ ඊට වැඩිය ගැඹුරු තැනකට තල්ලුකෝ. ඒ කවදා හරි තේරුම් ගන්න ඕනේ මේ ඇතිතැනේ සිට නැතිතැනට යන ගමනක් යෝගාවචර ගමන. ඒෂා මේ නැතිතැනට එනකොට ඇතිතැනේ තියෙන සතිය හොඳටම මදි. ඒකට සුවිශේෂී සතියක් ඕනේ ඒක තියෙනවා. උතික බය කරවලා තියෙන්නේ වැරදි කියලා ඉතින් වැර භාවනා කරනවා කියලා කියනවා. ඉතින් ඒ නිසා එයාට බුද්ධිය නැහැ. සමාදානෙ නැහැ. සමාදාන් වෙන්නත් බෑ. මොන්දේට බය. නමුත් මෙහෙම අහගෙන ඉන්නකොට ඉන්නකොට භවනා කරනකොට කරනකොට මේක නැවත නැවත වෙනකොට වෙනකොට කර්ම ගෙවෙනකොට වෙලාවෙදී හින්න ගහපම් ගඩම් බලපම් මේකනේ මිත්‍රකල් කියලා තියෙන්නේ කියලා ඔන්න තේරෙනවා. තේරිච්ච දවසේදී රෑමත් දහනේ මට කතා කරනවා ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් වුණා ස්වාමීන් වහන්සේ අනේ කියාගෙන එනවා. ඉතින් කනට දෙයක් ගහලා කියනවා. ගිහලා ඉතුරු ටික වැටි කරන හිටපන්. ඕක මේ අද දැක්කට හැමදාම තිබුණ එකක්. අද තමයි අලුත් ඇහැකින් බලන්න පුළුවන් උනේ. ඒකට කර්ම ගෙවෙන්න ඕනේ. ඔක නැවත නැවත පෙනෙන්න ඕනේ. ඒ දෘෂ්ටි කෝණය පහළ වෙන්න ඕනේ. එතකන් අපි ආනපානේ නේ බලන්නේ. එතකන් අපි වම දකුණනේ බලන්නේ. නමුත් බලන්න ඕන කරන්නේ මේ දෙක අතර මැද තට්ටු මාරුව. වමේ සිට දකුණට තට්ටු මාරුව. පයි ඇවිදින්මින් ඉඳලා රූපයක් බලන්න යනකොට කොහෙන්ද මේ තට්ටු මාරුව වෙන්නේ? රූපයක් බලන්න සද්දයකට යනකොට කොහෙද මේ තට්ටු මාරුව වෙන්නේ? හැම තැනම නිවන තියෙනවා. අපි එක කිව්වොත් දැන් භාවනාව කැඩුනා, සතිය කැඩුනා, මල කරදරයක්, කැබැග්යක් කියලා අපි මේ යටි හිතෙන් ද්වේෂ කරන්නේ නැකට. එදා මේ හැම කලබගැනීම හැම අවුල් පාසයක්ම සතිය යටතේ වුණා නම් අපි නොද්දකින්ම කියන තැන තමයි නිවන තියෙන්නේ. අපි දකින්න හොඳට ආස්වාද ප්‍රසාර දැක්ක මුල සිට අග දක්වාම දැක්ක කිව්වනම් <laughs> ලාභ සත්කාර ලැබුණා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ උපමාවක් පෙන්නලා දීලා තියෙනවා. මේ අසුචි වලක ඉන්න අසුචි පණියෙකුට ලොකු අසුචි කැලක් හම්බ වෙච්චාම අනිත් උන්ට වැඩිය පීනලා කියනවලු අද්ද වැඩුවා. මට හම්බුණා කියලා. ඒ වගේ තමයි හුදුවට ආනපාන පිණිච්චම කෑ ගහන මිනිසයයි. ලාභ සත්කාරට කෑ ගහන මිනිසයයි. අසුචි වලක ඉන්න අසුචි පණේකට අසුචි කැල්ලක් හම්බෙච්චාම වගේ. ඒක හරහා අපි යන්න හදන්නේ ආස්වාසේ ප්‍රසවාසයට තඩමාරුව බලන්න. ප්‍රසවාසයෙන් ආස්වාසේ තඩමාරුව බලන්න. රූපේ ඉඳලා ගඳට යනකොට තඩමාරුව බලන්න. වම වම දකුණේ ඉඳලා රූප බලන තැනකට තඩමාරුව බලන්න පුළුවන්. මේක සතිය කැඩීමක් විදියට ගණන් ගත්තොත් බෑ. මොකද මේ හැම එකක්ම සිද්ධ වෙන්නේ ජවනිකා රාශියකින්. කැටේ පිටින් අල්ලන්න එපා. පුංචි පුංචි ජවනිකා වලට කපන්න. පුංචි පුංචි කාලපරාස වලට කපන්න. මේක හොඳ ඉඩපාඩුව තියෙන සිද්ධ වෙන වැඩක්. අපිට බැරි වෙලා තියෙන අපි ඒකට බයින් යන්නේ. භාවනා කරනවා කියන හැකි මේ යන්නේ. ඒක එතකොට බලන්නෙම මුස්පේන්තු පරාජිත නිෂේධ මනසකි. හැකි සංඥාවෙන් බැලුවොත් ඕකට ප්‍රබුද්ධ වීම තමයි බුදු වෙනවා කියන්නේ. ඉරියාපත සම්දිස්ථානයේදී ඇති වෙන මේ මාරුව ලීන භාවය, නිලීන භාවයට සම්පූර්ණ හොත් පවර්ෆුල් ටෝච් එකක් ගහලා බලා ඉන්නා වගේ බලා ඉන්න. එතකොට සද්ද දෙකක් මැදත් නිවන තියෙනවා. ආස්වාද ප්‍රසවාස දෙකක් මැදත් තියෙනවා. වම දකුණ මැදත් තියෙනවා. හැම තැනකදී මේ යටිපහුව කරන්න හදන මේ අගාදී නොදැනෙන තැන ටික ටික ටික ටික වැඩෙන බව තේරෙයි. එහෙනම් භාවනා වැඩමුළුවේ 100ක් සාර්ථකයි. ඊට පස්සේ බය අරව ගන්නයි මේ කතා කරන්නේ. ඒ සිදුවෙන දෙයට බය අරව ගන්නයි මේ කතා කරන්නේ. ඉතින් සමහරකට ඒක තේරෙන්නේ නැහැ. සමහර ගෝචර වෙන්නෙත් නැහැ. ගෝචර වෙන කෙනෙක් අනන්තවත් ස්වභාවයේ ඉන්න පුළුවන්. ඒ කෙනා විතරයි සාසනය රකින්නේ. ගෝචර වෙන්නේ නැති කට්ටිය මේ බෙල්ල කපලා මරණ දඬුවම් දීලා විසිකරන්න කියනවා නෙවෙයි. එයාත් කවදා හරි අහලා අහලා අහලා අහලා භාවනා කරලා කරලා කරලා කරලා මෙතෙක් මේ විසිකරපු දේ තුල සත්‍යය තියෙන්න පුළුවන්. ඒ නිසා විසිකරන්න එපා මොනම දෙයක්වත් භාවන හැම දෙයකම වටිනාකමක් තියෙනවා. ඒකටත් අර හොඳ ගිය වෙලා වගේ, හරි ගිය වෙලා වගේ හොඳ සාදර මනසකින් බලන්න. ඒකට කියනවා සැලෙන්නේ නැති ගතිය කියලා. නොසැලෙන ගතිය කියලා. ඒක නැතුව නිවනට යන්න බෑ. මේ හරි විතරක් වෙන්න ඕනේ වැරදි බෑ. හොඳ නරක දෙක දෙකට දෙතෑවර වෙලා හෙට්ටු කරන කෙනා මාළු මාකට් එකට යන්නේ හොඳයි නිවනට යන්න හම්බ වෙන්නේ නැහැ යාට. දෙකටම සමහිත දැම්මොත් ඔන්නේ අහම්බේ ඔකට කියනවා ඉලෙක්ට්‍රික් කියලා කියනවා. එහෙම නැත්නම් අහම්බේ කියලා කියන වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා කිට්ටු කරලා තියෙනවා. උත්තර අහලා තියෙනවා මොකද කරන්නේ මේ දැනුම වැඩි කරන්න එකම දේ දහස්වර කරනවා. අනුපස්සනා කියලා කියනවා මේක. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා මූල කර්මස්ථානයේ වශයෙන් භාවනා කරන්නේ පිම්බීම හැකිලීමයි. සෑම වේලාවකම සක්මන් භාවනා විනාඩි 45ක් වූ පැයක් පමණ ගත කර පර්යංකට යමි. විනාඩි 5ක් යන්න පෙර පිම්බීම හැකිලිම නොපෙනී යයි. වේදනාව දරුණු ලෙස අත්දැකමින් පැය කමාරක් දෙකක් නිතර සිටියා. උණුසුම මෙන්ම එතනට සිසිලසත් අත්විඳෙමි. මේ වේලාවට මූල කර්මස්ථානයේ නොපෙනෙන අතර ඒ ගැන තැකීමක් නොකරේ. මට මෙනෙහි කිරීමට හැකිවන්නේ වේදනාවත් උණුසුම සිසිලත් පමණි. උණගැනි භාවනාව දින කීපයක් නැවතී තිබුණාට පසු නැවත භාවනාවේදී වේදනාව දින 4කට භාවනාව ආවේ දින 4කට පසුය. එතන සිට අද දින 7ක් ඇතුළුව මාසයකට ආසන්න කාලයක් දුක් වේදනාවත් වින්දෙමි. වේදනා යම් ප්‍රදේශයක යම් ප්‍රදේශයක එකතු කරමින් තිබුණා වෙන දැනුනි. දැන් මේ සියල්ල අඩු වී ගොස් පදවීම් තෙරපීම් උණුසුම සිසිලස පමණක් දැනේ. පැමිණි ගමන් මග නිවැරදි බව පැහැදිලිය. මේ වේදනා අවස්ථාවේ අවසානයක් දැක ගැනීම සඳහා ඔබ වහන්සේගෙන් සහන්දායි උපදේශයක් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතර නිවනින්ම සැනසීම ලැබේවායි පතමි. ඒකාන්තයෙන් වේදනාව නතර නම් මැරිච්ච දවසේ. ඒක නම් 100%ක්ම ෂුවර්. ඒ නිසා ඕනනම් පොලිඩෝල් ටිකක් අරන් දෙන්න පුළුවන් මට. ඒව නැත්තම් මොනවා හරි සයිනයිට් ටිකක්. ඒ සයිනයිට් කාපු ගමන් දානවා. දාලි වුණා ඉවරයි. ඒ වේදනාව නතර කරන්න බොහොම සිම්පල් වැඩ නැත්නම් නිකන් සැරබීම ටිකක් බීලා බුදිය ගන්න ටක් ගාලා වේදනාව නතර වෙනවා. එහෙ නැත්නම් මරිජුවානා. නැත්නම් කොකේන්. මේගොල්ලන් මේ වේදනාව නැති කරනවා කියන එකට උත්තර ඕන තරම් තියෙනවා. හැබැයි මෙහෙ නෑ. මිනිස්සුන්වනේ නෑ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔය එකක්වත් නෑ. ඉතින් අපි අපේ කතාව තියෙන්නේ වේදනාව නැති කරන්න වේදනාව අඳුන ගන්නයි. ඒ නිසා ලියලා තියෙන විදිහට ආපංග හරි. ඒ හරිනම් වේදනාවක් නැති වේගන යන වෙලාවක ඉක්මන් කරන්න යන්න එපා. ඒක හිතේ තියෙන සංස්කාරයක්. ඔය නැති වෙනම ආරේ බලانے ඉන්න. ඒකට ඕක නැති වෙන්නේ නැහැ. වේදනාව කවදාකවත් නැති වෙන්නේ නැහැ. දරන්න පුළුවන් මේ කියාපාද දෙයක්ද මේක? නැති කරන්න පුළුවන් දෙයක්ද කාටවත්? ඉවසපම් පපුව කියලා ඉවසන එකයි තියෙන්නේ. පැමිණි දුක් පැණි රහයි කියලා ඉවසන්න ගත්තාම ඒ වේදනාවත් එක්ක ඉන්නකොට මිහිරි රසයක් එන්න පටන් ගන්නවා. ප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා. දැන් ෂුවර්නේ භාවනාව. අනිවාර්යයෙන්ම සතිය තියෙනවානේ. අනිවාර්යයෙන්ම මැරෙලා නැති බවට වේදනාවක් තියෙනවානේ. අනිවාර්යයෙන්ම නිින්ද කියලා නැති බවට වේදනාවක් තියෙනවානේ. අනිවාර්යයෙන්ම සතිය තියෙන බවට වේදනාවක් තියෙනවානේ. ඒ නිසා කායනුපසනාවට වැඩි වේදනානුපසනාව බොහොම දියුණු අරමුණක්. ඒකම දුක්ඛ වේදනාව වඩා හොඳ සමීපස්ත මිත්‍රයෙක්. ඒ නිසා මහජීසඩෝ ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා භාවනාවේදී දුකක් එනවයි කියලා කියන්නේ විපස්සනා ඥානයක පෙර නිමිත්තක් කියලා. පණ්ඩිත ස්වාමීන් වහන්සේ ලියලා තිනවා භවනාදී ලැබෙන දුක සිරි දෙව්දුව ගෙට වැඩිවීමක් කියලා. එනිසා මේ වේදනා ප්‍රතික්ෂේප කරයි කියලා කියන්නේ එන්න තියෙන විපස්සනා ඥාන ප්‍රතික්ෂේප කරනවා. නැත්නම් ගෙටෙන්න හදන සිරි දෙව්දුවට පයින් ගන්න. ඒ මොන කරන්නේ සිරි දෙව්දුවට පයින් ගහපුවා මෝ දෙවි ගෙට එනවා. ඔය දෙන්න එක්කෙනෙක්ව බේරෙන්න බෑ. එනිසා සිරි දෙවි තියාගෙන ඉන්නේ මෝ දෙවි අයින් කරන්නේ. සීතල පයින් ගාවා මෝ දෙවි කෙටේනවා. ඒක නිසා මේ කොහොම කරුවත් අඬ අඬ හරි ඔය දුක විඳින එකේ කාටවත් කියලා ඇති වැඩේ මොකද්ද? මේ නැති වෙගෙන යන එකේදී තවත් ජයග්‍රහය තියෙන ඕම මේ යන්න අරින්න පුළුවන් නම් කතා නොකර විදින්න. පුළුවන් නම් මේකට බැස ගන්න එපා, අබිරමණය කරන්න එපා. ඔය යන වැඩ පිළිවෙලට ගියාම තීරේ මේකට මොනම කෙනෙකුටත් උදව් කරන්න බෑ. තමන්ගේම අදිෂ්ඨාන ශක්තිය, තමන්ගේම පීරිච්ච ගතිය පෞරුෂත්වය විශ්වාසය මේ ටික තමයි ඉතුරු වෙන්නේ. ඒ නිසා නැවත නැවත කරන්න අධිෂ්ඨාන ශක්තිය තියෙනවා නම් බය වෙන්න එපා. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මගේ පරයන්ක භාවනාව මූලික කර්මස්ථානයේ මම දැන් මෙතනය. වෙනදට වඩා කර්මස්ථානය මගේ කයට බැස බැසගත් බව වැටහුණි. මට ප්‍රථමයෙන් මම කර්මස්ථානය මෙනෙහි කරන විට මගේ කයේ පිහිටීම ඉතා පැහැදිලිව මට නොදැනේ. අද මෙනෙහි කරනට මගේ සිත මගේ කහේ ඇතුළෙන්ම පිහිටා තිබුණි. මම කියන විට හිස ප්‍රදේශයේත් දැන් කියන විට කඳ ප්‍රදේශයේත් මෙතන කියන විට කෙන්ඩා ප්‍රදේශයේත් යටිපතුලට යන ආකාරයට නිරීක්ෂණය කෙලෙමි. වෙන්දාට වඩා කයෙහි ගැස්සෙන ස්වභාවය තරමක් අඩුය. එහෙත් කයෙහි විවිධ ප්‍රදේශ දිග ඇදෙන බව, තද කරන බව, පිම්බෙන බව, අදින බව, පැද්දෙන බව නිරීක්ෂණය කෙලෙමි. මෙම ක්‍රියාකාරකම් වල තීව්‍රතාවය දිශාව, ඒවා පවතින ආකාරය, කාලයත් සමග වෙනස් වන ආකාරය නිරීක්ෂණය කළෙමි. ඒ ක්‍රියාකාරකම් බහුලව සිදුවීමට පටන්ගත් බැවින් මම දෙතුන් වතාවක් සිතා මූල කර්මස්ථානයේ අතහැර ඊය සඳහන් කළ ක්‍රියාකාරකම් වලට මගේ සිත තැබුවෙමි. ඒවාට වමනාකාරයට ඒවා සිදුවන බව නිරීක්ෂණය කළෙමි. භාවනාවේහි අවසාන මිනිත්තු 10 තුල පමණ ෂණයකින්ම මට මගේ කය කියන ඝන වස්තුව නොපෙනී නොදැනී මා වටා තිබූ වාතයේ ඒ ආකාරයටම කය තිබුණ ස්ථානයේද නිරීක්ෂණය විය. අවට වාතය සහ කය තිබුණ ස්වභාවයේ වාතය වෙන් කළ නොහැක. ඒ ආකාරයෙන් මා ටික වේලාවක් සිටින විට අනේ මම කියා අල්ලාගෙන තිබුණේ මේද කියා මට ඇඬුණි. පරයන්ක භාවනාවේ පැය අවසන් වූ පසු වැලිමලුවට ගියෙමි. ඒදී මාහට බුදුරජාන් වහන්සේගේ ශ්‍රී ධර්ම සද්ධර්මයේ සත්‍යතාව වැටහි නැවත දැඬුනිමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා මේ සිදුවීම සටහන් කළේ ඔබ වහන්සේගෙන් අවවාද අනුශාසනා කරුණාපූර්වකව අපේක්ෂාවෙනි. ඔබ වහන්සේට নমස්කාර පූර්වකව වන්දනා කරමි. තුන්වරන්ගේ මා ආශිර්වාදේ පතමි. මොනේදී මුල්ලාටිය පේනවා මේ එන වේදනා කම්පන චංචල අතන මෙතන කියන්නේ නැතුව කම්පන චංචල වශයෙන් බලන්න ගිය ගමන් බුදුමාකාර ඉගැන්විලක් උගන්වලා ලොකු සතුටක් එන්න පටන් ගන්නවා. මේ රිදෙන කටේ බඩේ කනේ කියපු ගමන් ඒක පිළිකාවක් ඒක තුවාලයක් කුෂ්ඨ රෝගයක් බවට පත් වෙනවා. ඒ කට කඩ බඩ නැතුව මේ තද ගතිය, බර ගතිය වශයෙන් මේ ඉදියා දකින්නකොටම ඒක ලොකු ආශිර්වාදයක් වෙන්න පටන් ගන්නවා. ඒක මට වෙනස් කරන්න බෑ. ඒක හේතුඵල ධර්මයක් තියෙන මේක මගේ කියාගත්තොත් විතරක් මට හිතෙනවා කකුල දිගාරි. අනිත් කකුල දිගාර බව නැති වෙයි වා. නේ මේ තද ගතිය බර ගතිය කිව්වොත් පේනවා ඒක මතුවෙලා ඒක නැති වුණා ඒක යාගේ හැටි මම වෙන් අත දාන්න ඕනේ නෑනේ කියලා ඒකම ආශිර්වාදයක් කරා. ඉතින් මේක කලාවක්. විද්‍යාවක් මෙතන නෑ කලාවක් තියෙන්නේ. ඒ සඳහා පරිශන කරන්න තියෙන උපකරණ බඩලට තමයි කය කියලා කියන්නේ. ඒක පරිශනාගාරයක්. මේක බිත්තර මල් වගේ රකින්න යන මිනිහට කවදාකවත් කයින් වැඩ ගන්න බෑ. මේක ආර්ය පරිශනකට යොදන්න බෑ. යොදන්න නම් මේකේ නටන්න අරින්න මම නෙවෙයි මගේ නෙවෙයි කියලා මේක අතහැරපු ගමන් පුතුමාකාර හේතුඵල ධර්මයක් වැටෙන්න පටන් ගන්නවා. මේ හේතුඵල ධර්මයේ මම දැන් මෙතන වැටෙන්නේ නැත්තම් කවදාවත් වැටෙන්නේ. ඔය පොත්වල තියෙනවා ඔක්කොම ඒකේ හේව නැල්ල විතරයි. මේක දකින්න බැරි හේතුඵල ධර්ම වෙනුවට කට රිදෙනවා, බඩ රිදෙනවා කියන පටන් ගත්තාම ධර්ම අසරණ වෙනවා. අනාථ වෙනවා. ඉතින් ඔක හරිගයිගේ ගම මෙච්චර කල් තිබිච්ච එක දිහා මේ බලන දෘෂ්ටි කෝණේ දන්නේ නැතිකම නේද කියලා බලනකොට ඉතින් අඬන්න නැතු වෙන්නේ මොන කරන්නේ? ඇඬෙනවා. වෙන කරන්න දෙයක් නැහැ. පැය ගණන් අඬන්න පුළුවන්. මොකද්ද මෙතෙක් කල් එකතු කරුවේ? මේක යට කරන්න බැරි මේක දිහා හරි දෘෂ්ටි කෝණයෙන් බලන්න ගියාම එක්කෙකුටවත් කිසිම අඩුපාඩුවක් නැහැ. මේ දේ කරන්න මේ උපකරණෙමයි මේ අවශ්‍යතාවේ නැහැ. මේ පින නැහැ කියලා එකක් නැහැ. හැම කෙනාටම සමානව දීලා තියෙන ටික පාවිච්චි කරන එක තමයි වැඩේ. ඉතින් ඒ ගුණාටකට උනත් ඒක එක සැරයක් එහෙම දැක්කත් ලක්ෂ වාරයක් කරලා ඒකේ බුද්ධිය සින්න කරගන්නකම් අයිති කරගන්නකම් යෝගාවචරයේ අනුග්‍රහය ලැබෙන්න ඕනේ. යෝගාවචරයේ යුතුයකම ඉෂ්ට වෙන්න ඕනේ. එතකොට තේරෙනවා සීල් රකින්න කියන්නේ මොකද්ද? සම්මත භාවනා කියන්නේ මොකද්ද? විපස්සනා භාවනා කියන්නේ මොකද්ද? භාවනාව වඩනවා කියන්නේ මොකද්ද කියනකොට තේරෙන්නේ එතන ගියාට පස්සේ තමයි. එතෙන්ට යනකම් කරන්නම් වාලේ කිරිල්ලක් වගේ තමයි පේන්නේ. ගරු ස්වාමින්වහන්ස මම ආනාපානසති භාවනා වඩන විට ආස්වාසය ආස්වාස ලෙස උදරයේ පිම්බීමෙන් හඳුනා ගතිමි. ප්‍රස්වාසය ප්‍රස්වාස ලෙස උදරයේ හැකිලීමෙන් හඳුනා ගතිමි. ආස්වාස ප්‍රස්වාස ප්‍රස්වාස ලෙස හඳුනා ගනිමින් සතියෙන් යුක්තව සිටින විට ටික වේලාවකින් ආස්වාස ප්‍රස්වාසය නොඇතෙහි. නමුත් සතියෙන් සිටිමි. විටක කාමසිතුවිලි පැමිණේ. ඒ වටහා ගනිමි. විවිහිංසා සිතුවිලි පැමිණේ. ඒද වටහා ගනිමි. එන එන සිතුවිලි හඳුනා ගනිමි. සමහර සිතුවිලි දිගේ බොහෝ දුර යයි. ඒවාට බොහෝ අනුග්‍රහකයි. එම අතරතුර එම සිතුවිලිද හඳුනා ගනිමි. යම් වේලාවකදී නැවත ආනාපානට සිත නොදැනීම පැමිණි විගස සතියෙන් හඳුනා ගනිමි. මා භාවනාවෙන් නැගිටින තුරුම මේ ආවරණ සිදුවේ. ගරු ස්වාමින්වහන්සේ ඉදිරි ගමනට උපදෙසක් දිනසේක්වා ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මෙහෙම කෙනෙක් මොකද්ද භාවනාවේ නැගිටිනවා කියන්නේ නැගිටට පස්සෙත් ඕක නෙවෙන්නේ. භාවනා නැගිටිනවා කියලා දෙයක් ඇත්තේ නැහැ. ඒ නිකන් හිතින් දාගන්න එකක් විතරයි. ඕක ඉඳගෙන ඉන්නකොට විතරක් නෙවෙයි සිද්ධ වෙන්නේ. යනකොට එනකොට කනකොට මොන නිසා භාවනාව කියන එක නතර කරන්න පුළුවන් ගන්න නෙවෙයි. අපි හිතුවට. අපි මේ හිතානිනවා මේ බුදුහාමුදුරු ඉඳගෙන ඉනවා වගේ ඉඳගෙන ඉන්නකොට විතරයි භාවනාව තියෙන්නේ කියලා. ඒකයි අපිව දමති වෙන්නේ. ඒකයි අපි මේ පූජනීය ස්ථාන හොයන්නේ මේ කය නම් උපතරියම් පූජනීය ස්ථානේ. මතුවෙන හැමදේම ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් ඒක නිසා බලන්න මේ භාවනා උදේ නැගිටපු වෙලාව ඉඳලා නැගිටපු වෙලාව ඉඳලා පොඩි කොල කැල්ලා මේ නිින්ද යනකම් මේ ගැන අවදියෙන් ඉඳ බලපුවම පේනවා මේක කෝවිලක් කොහොමඩක්වත් මේක පූජනීය ස්ථානයක් කොහොමඩක්වත් මේක මේ කියා ගන්න බැරි තරම් වටිනා ස්ථානයක්. ඒ නිසා භවනා නතර නැහැ කියලා සාප කරන්න එපා. සාප කරපුව ගමන් අපි ආයේ තිරිසන් තත්ත්වයට වැටෙනවා. ඒ නිසා මේක දිගටම තියෙන බාට දාස පුරාම තියෙන බාට වග බලා ගන්න. දේරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ මෙම වැඩසටහන තුලදී මා ගැටලුවක් ඉදිරිපත් කරන ප්‍රථම දිනේ අදයි. පසුගිය දිනවලදී සාමූහික කමඨහන සුද්ධ කිරීමේදී මට ඇති වූ අත්දැකීම් සහ ගැටලු වලට සමාන ගැටලු සහ අත්දැකීම් අන් අය තුලින් ඉදිරිපත් වුණු අතර ඔක්කොමලා ගහල්ලනේ ඔබ ඔබ වහන්සේ ලබා දුන පිළිතුරු වලින් මගේ ගැටලුද निराකරණය විය. ගාල්ලට තමයි පිළිතුර ගිහිල්ලා තියෙන්නේ. ඊයේ කමඨහන් සුද්ධ කිරීමේදී වාර්තා කිරීමේ අදිටනින් යුතුව භාවනාව ආරම්භ කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකි බව ඔබ වහන්සේ වදාළ බැවින් එසේ අදිටන් කරගෙන මම සක්මන ආරම්භ කළෙමි. මුලදී මම වම දකුණ යැයි සිතමින් සක්මන පටන් ගතිමි. මගේ සිතට විවිධ සිතුවිලි ගලා ආවේය. බොහෝම වෑයමින් නැවතත් වම දකුණ වෙතට සිතගෙන ඒමට කටයුතු කළෙමි. මෙසේ කීප විටක් සිදුවිය. එසේ සක්මනට නැවතත් සිත පැමිණි එක අවස්ථාවකදී මගේ සක්මන් වේගය වැඩි වී ඇති බව නිරීක්ෂණය කළෙමි. එම වෙනස උමනාවෙන් කළ බවට වැටහීමක් මට නොතිබිනි. මීට පෙර සක්මනකදී ද්වේෂසිතවිල්ලක් පැමිණි විටදී සක්මන් වේගයේ වැඩි වූ බව නිරීක්ෂණය කර ඇත්තෙමි. ඒත් ඊයේ එසේ ද්වේෂසිතවිල්ලක් නොතිබුණි. සක්මන් වේගය අඩු කර ගැනීමට සිතුණත් එම වේගයම පාත්තා ගැනීමට වැඩි කැමැත්තක් තිබිනි. තවත් අවස්ථාවදී මට වම දකුණ විදියට සිතීම කරදරකාරී විය. තද සහ බුරුල් ගතිය ලෙසද තෙරපීම හා ලිහිල් වීම ලෙසද සිතීම වඩාත් පහසුදායක බව මම නිරීක්ෂණය කෙලෙමි. ඉන්පසු අවස්ථාවකදී දකුණු පාදයේ තෙරපීම වම් පාදයේ තෙරමට වඩා වැඩි බව නිරීක්ෂණය කෙලෙමි. මෙසේ ටික වේලාවකට පසු වේගය අඩු වී ඇති බව නිරීක්ෂණය කෙලෙමි. වමනාවේ වේගය වෙනස් කිරීම නොකළ අතර එසේ වේගය වෙනස් වූ මොහොතද මම නිරීක්ෂණය මොහොතද මට නිරීක්ෂණය කළ නොහැකි විය. යම් හේතුවක් නිසා සක්මන නැවතිනි. මම සල්ප මොහොතක් එකතැන සිට සිටගෙනම දැන් ඉහළට දෑත් ඔසවා පහත් කර නැවතත් සක්මන ආරම්භ කළෙමි. එවිට නැවතත් වම දකුණු ලෙස සිටීම පහසු විය. ගරු ස්වාමින් වහන්සේ මගේ සක්මන සක්මනේ ගුණදොස් පෙන්වා දෙන ලෙසත් එය දිනු කර ගැනීමට උපදෙස් ලබා දෙන ලෙසත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ඔය මේක ඇත්තටම තාම එකලාසයකට අවිල්ලා නැහැ. තමයි පරිේශණය යනවා. සමහරලාට වේග වෙනවා. හිතන හිතලා කරනවා කියලා. සමහරවිට හිතන නෑ මේ ඇතුලෙන් ආපු තරහකට එහෙනම් මෙන්න මොනවාරි කියලා තියෙන නිසා මේක තව ඉස්සරහට යන්න ඕනේ ගියාට පස්සේ ඕක තමන්ට තේරෙන්න පටන් අර ගන්නවා. අත්දකින්න වෙලාවෙදීම නැත්නම් යමක් ඇති වෙන වෙලාවේදී මේක අත්දැක ගන්න පුළුවන් තත්යක් වෙනවා. එතකොට කවුරුත් මේකට ලුණු මිරිස් සම්බුල් දාන්න දෙයක් නැහැ. ඔකෙන් පట్టල වෙනවා. ඔකෙන් පදම් වෙන ගතියකට එනවා. ඉතින් ඒ නිසා දැන් ඔය යන වැඩේ වේගය වැඩි කරන්න යන්නත් එපා, අඩු කරන්න යන්නත් එපා. වේගය වැඩිවීමත් සිද්ධ වෙයි, අඩුවීමත් සිද්ධ වෙයි. බලන්න මේ කොයි එකේදීද සතිය පිහිටවන්නේ. උදාහරණයක් වශයෙන් මේ මිනී කිරීම කරදරයක් වශයෙන් පේනවා. මිනී නොකර බලන්න. ආයසරයක් පිටපොට යනවා දැක්කොත් මෙනේ කරලා බලන්න. මේ විදිහට මේ ආර්ය පරිශ්‍රණය සඳහා මේ තියෙන විකල්ප සියල්ලම පාවිච්චි කරපු එකනට ඕනම කෙනෙකුගේ ප්‍රශ්නයක් තේරුම් ගන්න පුළුවන්. මේ කිටිම පාරේ නිවන කියන මනුස්සයා මොනක්වත් තේරෙන්නේ නිවන් ලැබෙනවා අනික් කටි කියන දේ තේරෙන්නේ නැහැ. එහෙම නෙමෙයි මේ වරද්ද වරද්දා හැම යන්න තියෙන පාරවලම ගිය මනුස්සයාට ඕන කෙනෙක් ප්‍රශ්න කරනවා අයියෝ මමත් ඔතන වරද්දගෙන තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ ඔක් කරගෙන යන්න පුළුවන් කියලා කියදයි. ඒ නිසා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ කෙලිම නිවන් දකපු කෙනෙක් උන්වහන්සේට කාටවත් සෝවාන් කරවන්න බෑ. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සුමාන දෙකක් වැඩිපුර ඒ නාම රූප ස්පර්ශ කරපු නිසා ඕනම කෙනෙක් කතා කරනකොට බුදුහාමතුරු ගාවට තේනවා. සෝවාන් වුණාට පස්සේ මොකක්ද යන ස්වාමීන් දෙනවා. එයා ගෙනියනවා. දැන් තාත්තා බබා අම්මා බබාට ප්‍රසූත කරලා පස්සේ තාත්තට බාර දෙනවා වගේ අම්මා වශයෙන් ඉන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තාත්තා වශයෙන් ඉන්නේ මොග්ගලන් ස්වාමීන් වහන්සේ. ඒ නිසා මේ මේ මේ වෙලාදී කරන ආර්ය පරිශ්‍රණ සියල්ලගේම නයිසાર્ගික වටිනාකමක් තියෙන. එකක්වත් වැරදි නෑ. ඒ නිසා විතර දිගට කරනකොට Tamanටම තේරෙයි මුලදි මුලදි සත්පුරුෂයන්ගේ දැක්ම බණ ඇසුර අවශ්‍යයි. පහුවෙනකොට Taman තුලින්ම එන්න ගන්නවා. ඉතින් මේ මේ පරිශ්‍රණය තිදු වෙන බව පේනවා. ලියලා තියෙන විස්තරේ. ඒක නිසා මේ මේ භූමිය වැඩ වැඩ මුලුව Tamange ආර්ය පරිශ්‍රණය සඳහා යොදා ගන්න තාම හදිස්සි වෙන්න එපා. perfection වලට අංග සම්පූර්ණ තත්ත්වයටපත් වෙන්න. දැන් මේ එහෙම වෙමින් තියෙනවා තමාගේම ටික විතරක් කරගෙන යන්න පුළුවන් නම් ඒක ලොකු හයියක් කියලා මං කියනවා. මටත් ප්‍රශ්නක් තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේ අවසරයි මම සක්මන් කරන විට පාවෙනවා මේ හිතට දැනුනි එක දෙක ආනාපානසති භාවනා කරන විටදී දැඩි අපහසුතාවයක් දැනෙනවා හිත එකඟ කර ගැනීමට නොහැකි විය. ඒතර මේ අපහසුකම තියෙන හිත පිට යනවද කයරි දෙනවද ඇඟරි දෙනවද මොකද වෙන්නේ? අපහසුතාවය කියන එක හිතට දැනෙච්ච එකක්ද ඇඟට දැනෙච්ච එකක්ද? දැනුන එකක්. ඒ කියන්නේ ඇඟ රිදෙනා වගේ එකක්ද අහවල් තන රිදෙනවා කියලා කොහොමද මේ අපහසුකම කියන්නේ? ඇඟ රිදෙනා වගේ එකක්. යටපැත්ත ඇද උඩ පැත්ත? යටපැත්ත. ඉඳගෙන කකුල් දෙක දිහා. ඒතර කොහොමද වාඩි වෙන්නේ? භාවනාවට වාඩි වෙන්නේ කොහොමද? කරලා පෙන්නන්න බෑනේ. දැන් සාමාන්‍ය වෙලාවට වාඩි වෙන විදිහට වාඩි වෙන්න බෑනේ. ඉතින් ඔය ඔය ඉරියව්ව පහසු නෑ නේද? ඒ නිසා ඒකද දන්නේ ඉරියව්ව හරිබටි ගහිලා වාඩි වුණා නම් නැත්තම් පහසු විදිහට වාඩි වුණා නම් මේ අපහසුතාවයට උත්තර ලැබෙයි කියලා හිතනවා. ද නැත්තම් කුරුසිය පිට ඇන ගැහුවා වගේ කටුබෙරි පෙරළුවා වගේද වාඩි උනේ. ඒ වගේ තමයි. ආ කි මම ඇවිල්ලා කරපු දෙයක් නම් මට බැන්නේ නැහැ. ආ උත්තර කොහොම වාඩි වුණොත්ද පහසු ඇඟට? උස මං වගේ මේ වගේ ඉඳලා කකුල් දෙක දාගෙන හිටියොත් බිම වාඩි වුණොත් නැත්නම් කොට්ටයක් උඩද කොහොමද ලේසි? බිම වාඩි වුණොත්. මේ කියන්නේ කකුල් දෙක කොහොමද තියාගන්නේ? තමයි වාඩි වෙච්චාම වාඩි වෙලා පෙන්නඳ වාඩි වෙනකොට පහසුව ලැබෙන්නේ කොයි ඉරියව්වද කියලා? කකුල් දෙක දික් කරගෙන ඉන්නේ. හරි ඒ මුලදී ඒව ඔක්කොම කරලා බලන්න. ඒ කියන්නේ මුලදී උගාක් වෙලාවට ඒක අර බබෙක් බුදි කරවන්න ඕනෙච්චාම ඒක ඔළුවෙන් හිටගෙන බුදි කරවන්න බෑනේ. මුණින් පුන්නලා බුදි කරවන්න බෑනම. ඉතින් ඌට පහසු විදියක් තිබ්බොත් නිදා ගන්න නැත්නම් හිත එකලස් වෙන්නේ නැහැ. මේ වගේ තමමුත් තමන්ටම පොඩි බබෙක් වගේ සලකලා ඒ පට්ටලියට වාඩි වෙන්න ඉගෙන ගන්නටම අවුරුද්දක් දෙකක් යනවා. නිසා පටන් ගන්නකොට උන්තුවට එයා ඉල්ලන දේ දෙන්න. විනාඩියයි විනාඩියක් ගිකම කීකර වෙනවා. එතකන් අර දඬු කන්දේ ගැහුවා වගේ, කටු බෙරේ පෙරළුවා වගේ, කුරුසෙත් තියලා කුරුසෙත් තියලා අන ගහලා තියෙන දැකලා තියෙනවා. නෑ. අයියෝ, ඇයි මෙහෙම කරගෙන ඉන්නේ? ඔය පාරායිනේ තියලා තියෙන ඕකේ නිවන් දකින්න බෑ. බුදුහාමුදුරුවෝ දිහා බලන්න. බොහොම පහසුවෙන් වාඩි වෙලා ඉනවා. ඒකයි මේ වැරද්දලා තියෙන්නේ. ඒක නිසා ඉඳගෙන ඉන්න ඉරියව්වේදී ඇඟට කරදර කරලා තියෙන. ඒකට ඇඟට හයෝගේ දීලා නැහැ. ඇඟට සහයෝගය දෙන්න ඕනේ. එතකොට සක්මන් කරන විට පාවෙන වගේ දැනෙනකොටද වම දකුණ අල්ලන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් පාවෙන වගේ දැනෙන්නේ නැති වෙලාවෙදීද වම තිනකොට වම දකුණ තිනකොට දකුණ කියලා අල්ලන්න පුළුවන් වෙන්නේ. පාවෙන ගතිය තියෙද්දිත් වම දකුණ අහුවෙනවද? ඔව්. ඒක ඒක ගැන කියන්න බෑ. වම වම කියලා වම තිනකොට දකුණ නෙවෙයි. මේ වමමයි කියලා මොහොමද දන්නේ? විලුඹද වදින්නේ මැදද වදින්නේ කොහෙද වදින්නේ පොළොවේ? ඇඟිලි විලුඹයි. ඔව් එතකොට මේ වමේ විදියටමද දකුණ තියෙන කොටත් වදින්නේ නැත්නම් මේ දෙකේ පොඩි පොඩි වෙනස්කම් තියනවාද පොඩි පොඩි වෙනස්කම් තියෙනවා ඒක කිව්වොත් කොහොමද කියන්නේ වමේ මෙහෙමයි දකුණ මෙහෙමයි කියලා ඒ වෙනස්කම් අල්ලන්න ආයතනයක් භාවනා කරන්න ඕනද නැත්නම් දැන් කියන්න පුළුවන් භාවනා කරන්න වෙයි වෙයි වාගනේ ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි කමඨං සුද්ධ කරනවා කියන්නේ. අනිත් දවසේ කියලා බලන්න. දැන් පාවෙන ගතිය තියෙන එක ලාභයිනේ. දැන් පාවෙන ගතිය තියෙන කරදරයක් නෙවෙයිනේ. කයේ වගේ වෙහෙසක් නෙවෙයිනේ. එතකොට බලන්න ඕනේ ආද දැන් මට වම දකුණ බලන්න පුළුවන්. එතකොට බලන්න මම දැන් කියලා ආවේ ස්වාමීන් වහන්සේට ඇඟිලි විලුඹයි තියෙන. මේක ඇත්තද? එතකොට තේරෙන්නේ නැහැ අනිත් දවසේ කරනකොට. තමාලාට කියාවි නෑ නෑ. එහෙම නෙවෙයි. නැත්තම් ඇත්ත තමයි කියලා. එතකොට බලන්න මේකේ තියනකොට මේ වමේ ඉඳලා දකුණට කකුල මාරු වෙනකොට බර මාරු වෙනකොට වමේ පහුරු අල්ලන්න වගේමද දකුණෙත් පහුරු අල්ලන්න නැත්නම් වෙනස්ද කියලා. දැන් වමේ දකුණේ ලියනකොට වමෙන් විදියට දකුණේ විදියට වමෙන් ලියන්න බෑනේ අපට. වමට පෑන ගන්න ඇටි දකුණට පෑන වෙනස් නේ. ඒ වගේ ඇවිදිනකොටත් සමහරෙකුගේ ඒ තියෙනවා සමහරු වාමාන්තිකයි සමහරු දක්ෂිනාන්තිකයි. වාමාන්තිකයි කියලා කියන දන්න තාත්තා වාමාන්තිකයි ඌ ජීවිපිකාරයයි. දක්ෂිනාන්තිකයි කියලා කියන්නේ රනිල් වික්‍රමසිංහ. ඇවිදිනකොටත් ඕක තියෙනවද දන්නේ පොඩ බලන්න තාත්තා ඇවිදිනකොට කොහොමද කියලා වමෙන් දැවිදින කියලා අන්නේ විදිහට බලන්න මේ ඇවිදිනකොට මේ දෙකේ වමේ දකුණේ අත් දෙකේ වෙනසක් තියෙනවා වැඩ කරනකොට අනිවාර්යයෙන්ම අපි කයේ ක්‍රියා කරනකොට අත් දෙක වෙනස් ඒ වගේ පයේ තියෙනවද තියෙනවනම් ඒක ලියන්න ඒක බලලා මේක ලියලා දෙනකොට ගිය පාර ලියපෙක්කෝ ගිය ඊ ලියපෙක්කෝ ඉතින් ඔක්කොම එකතු කරන්න ඕන. ඔය නාගය කොච්චර ලිවත් මම එකතු කරන්න එකක්වත් එකතු කරන්නේ. හත්ත පහක වැඩක් නැහැ මේ මේ වගේ තියෙනවා මේ වටිනාකම. හෙටත් හෙටත් එනවා දැන් ඉස්කෝලේ ගිහිල්ලා ආවේ. ඔව්. කීයද ඉස්කෝලේ යන්නේ? එකහමාරට. ඒකනේ වෙලා තියෙන්නේ අපි එකහමාරට පටන් ගන්න වෙනවා එන. හෙට හෙටත් ගිහිල්ලා කරනවද ලියාගෙන එනවද? ලියාගෙන එන්න. right. මට බොහොම ධෛර්යයක් එනවා එහෙම කියනකොට. ඔයාලා යනාවේ නැහැ. මොනවා කියන්න තියෙන්නේ? භාවනා කරාද? නෑ. අද ඉස්සෙල්ලා ආවේ. එතකොට ඈ? අවුන් ආයිදා. එතකොට එදා අහගෙන හිටියද මේ ඔක දෙන්නකෝ මයික් එක දෙන්නකෝ. එදා අහගෙන හිටියද ඒ භාවනා කරන්නේ කොහොමද කියලා ඒ බණපටිය? ඔව්. තේරුණාද? ටිකක් තේරුණා. එතකොට තේරෙන තේරෙන්නේ ඉඳගෙන මෙහෙම කරන්න ඕනේ කියන එකද සක්මන් කරනකොට මෙහෙම කරන්න ඕනේ කියන එකද නැත්නම් එදිනෙදා වැඩ කරනකොට සතියෙන් කරන්න ඕනේ කියන එකද වැඩියෙන් හිතට වැදෙන්නේ සක්මන් කරනකොට ඉතින් ඒක ඊට පස්සේ කරලා බලන්න හම්බුනේ නැද නෑ දැන් කරනවා දැන් පැයක් දෙනවා දැන් මම හා පැයක් නැවිලා 45 දිනේ පස්සේ සක්මන් කරලා ඇවිල්ලා කොලයක් අරගෙන එක සක්මනක් කෙරුවට පස්සේ වචන දෙකක් ලියා ගන්න මෙන්න මෙහෙමයි මට වැටහුනේ ඉතින් පරියන්කයටත් කෙරුවට පස්සේ ලකුණක් දාගන්න මෙන්න මේමයි මට වැටුනේ කියලා. ආයෙසරයක් කරලා බලන්න ලියුප එක හරිද කියලා. ආයෙසරයක් බලන්න ඒකල හොඳම ටික දෙකක් සැරයක් දෙතුන් සැරයක් කරලා මට ගෙනල්ලා ලියලා ගෙනත් දෙනවා. එතකොට මෙහෙටත් එන්න පුළුවන්කම තියෙයි. එන්න. උත්සාහ කරන්න වෙනවා. එතන මටත් හරි සතු සතුටුයි මම කැමති ඇත්තටම මේ මේ මේ ගාල්ලි මේ ලියනගේ මහත්ය ඇතුළු සියලු දෙනාම නාවත් නැත්නම් මේ නාගේ පෙරහැරක් දැක්කට වැඩිය වඩා හොඳයි අන්තිමට යන පොඩි ළමෙක් යනවා දකින්නකොට හරි ලොකු වටිනාකමක් තියෙනවා. ඒක අපි පුරුදු කරලා යන්න ඕනේ. මේ කොළ ටික ඔක්කොම එකතු කරන්න වෙනවා. එතකොට පැය එක විනාඩි 45කට සක්මනකට යනවා. ගිහිල් ඉවර වෙලා සක්මන් කරලා ඉවර වෙලා එක වාක්‍යයක් අඩු ගානේ ලියා ගන්න මම මෙන්න මේක දැක්කා. හැමදාම සක්මනක් ඉවරනාට පස්සේ Tamanට කියලා Tamanගේ පුංචි පොතක් තියාගන්න ඒක මේ කොල කැලි ලියනට වැඩිය එක්සයිස් පොතක ලියලා ඒක කියවනවා නම් මෙතෙන්ට ඇවිල්ලා Tamanට පොත Taman ළඟ තියත හැකි දැන් ඉස්පිරිතාලේ ගියාම දොස්තරලා දැන් පොතක් තියාගෙන ඉන්න දෙනවනේ ඒ පොතේ තමයි ඔක්කොම ප්‍රෙස්ක්‍රිප්ෂන් ලියන. ඒකට එයාට ඒකට ඉතිහාසයක් වෙනවා. ඒ නිසා අපි මම සාදරෙන් පිළිගන්නවා පොඩි උන් ගෙදර ගිහිල්ලා බත් කාලත් නැතුව වගේ දුවගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා දැන් තක්මනක් කරලා අපිට විස්තර සපයන්නේ කියලා මේ ඔක්කොම වෙනුවෙන් මම ඉල්ලා හිටනවා. ඒ නිසා අපි මෙතනින් අපේ සාකච්ඡාව නැත කරනවා සක්මන්ට වෙලාව ගන්න බලාපොරොත්තු වෙනවා. සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි.